කෙනෙකුට මේ බලාපොරොත්තු වෙනා විමුක්තිය නිවන අවබෝධ කරගන්න තියෙන මාර්ග පහක් නිවන් දොරටු පහක් කියලා මේකට කියනවා. ඒ පහ විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. ඒක මතක් කරලා දීලා සාරිපුත්‍ර සාංශේ එපමණකින් තාම තේරෙන්නේ නැති අයට මේ පහ මොනවද කියලා නම් කරනවා වෙන්කොට කීම කියනවා මාත්‍රුකා කීම කරනවා. මේ මාත්‍රුකා කීම් වතයෙන් සාරිපුත්‍ර සාංශේ හඳුන්වන්නේ අපි පසුගිය දවස්වල වගේ සමාලෝචනයක් කෙරුවොත් කෙනෙකුට මේ බුද්ධ දේශිත ධර්මේ නැත්නම් නෛර්යානික සීත ධර්මයේ ඇහෙනකොටමත් ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. ඇහෙනකොටමත් ඒ ප්‍රමෝදයකට පැවැත්වුවොත් එක දිගට පැවැත්වුවොත් ඒක ප්‍රීතියක් බවටපත් වෙන පිටායන ගතියට එන්න පුළුවන්. එතකොට යාගේ කය මනස දෙක tempat ගතියකට තලතුණා ගතියකටපත් වෙනවා බණ අහනකොටමත් එතකොට ඒ පස්සද්ද කායෝ සුඛං වේදි තේරෙනවා වෙන මොනම දෙයකින්වත් නොලැබිච්ච සුඛයක් ඉඳුන් හිටුම් පහසුකමක් මේ බණහන ටිකට ලැබෙනවා ඒ සුඛය හරහා සමාධියක් උපයනවා බොහොම හිත ඒකාග්‍ර වෙනවා බොහොම හිත ඒකෝදි බහයටපත් වෙනවා ඒක ඇති ඇති කියලා කියනවා නිවන් දොරටුවක් ඒ සමාධිය හරහා ලෝකයේ ඇති හැටි දැකගන්න අවස්ථාවක් සැලසෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ අහපු බන ඇහිලා හරි සතුටු වෙලා කුජුත්‍රා වගේ ගිහිල්ලා තව කාට හරි කියනවා. මට හරි පුදුම වැඩක් වුණාද මෙහෙම බණක් ඇහුණා හරිම සතුටුයි. එන්නේ බණේ මෙහෙම අහනකොට මට මේ ඇඟ කිලිපොලා ගියා මෙහෙම වුණා කියලා මෙන්න මේකයි මෙතන කිව යුත්ත කියලා ඒ Tamanට ආදේශ වෙච්චි අදාළ වෙච්ච හේතු වෙච්ච කාරණාව අර බණපදේ හරහා කාටට කියලා දෙනකොටත් අර වාගෙම කියලා දෙන්නටත් ප්‍රමෝදයක් පහළ වෙනවා. අහන්නට ඒක වැටහෙනකොට ඒක මේ කිරි දෙන අම්මට දරුවා කිරි බොනකොට සතුටක් තියෙනවා වගේ කියන කෙනාට මේක වැටහෙනවා නම් අහන කෙනාට ඒක වැටහෙනවා නම් කියනට ප්‍රමෝදයක් පහළ වෙනවා. මේ මනුස්සයත් මං වගේම ලණුවක් කාලා ඉඳලා තියෙන්නේ. ඔම දැන් කියලා දෙනකොට එයාට මේක තේරෙනවා. ගොඩ වෙන මාර්ගය කියලා තේරෙනවා කියලා දැනකොට ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ ප්‍රමෝදේ නිසාම ප්‍රමෝදයේ දීර්ඝ ගමන තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට පීචි මනස කායෝ පස්සම්බදී. එතකොට sannivedanath බොහොම ඍජු වෙනවා. අර පුද්ගලයා අහන කෙනත් නතු වෙනවා කියන කෙනත් ඒක හරියට මේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ කෙනාට කියලා දෙනවා තමන් වටහාගත්ත ක්‍රමී. එතකොට මේ එන දෙන්නගේ සමவாய නිසා ඇතිවෙන මේ පස්සද්ධිය හරියට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණු Hindu ආගමේ කියන උපනිෂද් කියලා. කනට කළා රහස් කළා කියන කතාව. ගුරුන්වහන්සේ තමන් මැරෙන්නේ ඉස්සලා දන්න අන්තිම ගැඹුරු රහස ගෝලයාට කනට කරලා කියනවා. මේ කාටවත් කියලා දෙන්න යන්න එපා. මේක තමයි අන්තිම දතයුත්ත කියලා උපනිෂද් කියලා කියන්නේ රහස්. ඒකට ගුරු මුෂ්ටි කියලා කියනවා. මේ වගේ මේකේනා කියනවා ඔයයි මායි දෙන්නම් මෙතෙක් කල් හෙව්වා. හම්බුනේ නෑ මට අද හම්බුණා මෙන්න මේකයි මේකේ දත යුත්ත කියලා එයා ඉස්මතු කරලා පෙන්නනවා. පෙන්නකොට අර කෙනාටත් ඒක වැටහෙනකොට දෙන්නටම තියෙනවා පීතිපස්සද්දි ඒකෙන් මේ කතා කරන්නේ කියන්නට බණ දේශනා කරන්නට එන සමාධියට විමුක්තියට දොර ඇරෙන හැටි. ඊට පස්සේ මේ ධර්ම කාරණාව නැවත නැවත සජ්ජායනා කරනකොට Tamanටම කියා ගන්නවා. මට මේ නාහපු බණක් මේ විදිහට ඇහුණා. ඒ කාරණාව ඒ බුද්ධ දේශනා පෙළ අනුවම පාලියෙම අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියලා නැවත සජ්ජායනා කරනකොට Tamanටම පවන් සලන්න වගේ වේත අවස්ථාවක පවන් අත්තක් කරගෙන ඒක වදින්න වදින්න අර විද්‍යටම කැලිමාලා කිංකිණාද දිදී දෝංකාර දිදී ඒ ප්‍රීති ප්‍රමෝද පහළ වෙන්න පටන් ගන්නවා. එතකොටත් එයාට මේ ලෝකේ තියෙන මොනම දෙයකටත් වැඩිය සැපක් සුඛයක් ඉදුම් ඉදුම් පහසුකමක් ලැබිලා ඒ හරහාමත් විමුක්ත ආයතනයක් පහළ වෙනවා. ඒක ඇහෙන ලෝකයක් සැනසෙමයි කියලා තමයි දැන් නව විද්‍යාවෙන් තෝරාගෙන තියෙන්නේ. යම් කිසි කෙනෙක් එවැනි ධර්ම කාරණාවක් සූත්‍රයක් නැවත නැවත සජ්ජහායනා කරනවා නම් එයාට ආය වෙන අලුතෙල්ලේ දෙන්න ඕනෙත් නැහැ. තියෙනලේ පිරිසුදු කරන්න ඕනෙත් නැහැ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කතා කරන්න ඉවත් නොවෙන නිසා අපිට ලේ පිරිසුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් ලේ දෙන්නත් වෙනවා. නමුත් ධර්ම කාරණාවක් ඇහෙන්න සලස්සනවා නම් නැවත නැවත ඒ කෙනාට ඒ තියෙන ලෙඩ රෝග නැති කරගෙන වෙන සමාජ ආරවුල් නැති කරගෙන ඒකෙම හිත නිමග්න වෙලා ඒකම විමුක්තායතනයක් වෙනවා සමහරලාට සඳහන් කරලා තියෙනවා මරණ මොහොතේදී එනේ මරණ වේදනාව තියේදී ධර්ම කොටාසිකට හිත තියලා ඒ ධර්මයේ අහනකොට ඒ ධර්මයේ හොඳට අත්දකපු කෙනෙක් නම් ඒ මරණ වේදනාව ඉක්මවලා ධර්මයට සම්බන්ධ වෙනවා. ඉතින් උඟ දෙනකොට අර පිම්පොත කියවනවා. එහෙම නැත්නම් පිරිතක් අහන්න සලස්සනවා ලෙඩක් දුකක් වෙච්චාම ඒක ඒ වගේ ආපු චාරිත්‍ර තමයි. ඒ නිසා ඒ සත්‍යයනා කරනවා සත්‍යයනා කරන එක අහනකොට කෙනාට තේරෙන්න පටන් ගන්නවා. ඒ මෙතෙක් කල හම්බ කරපු කෝක වුණත් ධර්මමය ඕජාව එහෙම නැත්නම් ආහාරය එහෙම නැත්නම් මේ පෝෂණය ඒ වෙලාවේ ලැබෙනකොට මොන කරදරයක් තිබුණත් හිත අර වගේ ප්‍රීතියට, පස්සද්ධියට, සුඛයට, සමාධියටපත් වෙන්න පුළුවන්. නිවන් මාර්ගයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට ස්පිරිතාලවල ලෙඩ වෙච්ච වෙලාවල් වල පිළිත් අහන්න සලස්සනවා. ඉතින් ඒ ඒ පිළිත් කියන එකත් අහන එකත් ඒ කරුසරුවතු කරනවද කියන එක දෙපාර්ශ්වයෙන් වග බලා ගන්න ඕන. නිකන් හැමතැනම හැන්දෑවේ යනකොට පිළිත් ඇහෙන්න තියෙනවා. නමුත් පාර පුරාම ඉන්න බීප මිනිස්සු. පාර පුරාම කරන ස්ත්‍රී දූෂණ. හැබැයි ස්පීකර් එකේ නම් අයියෙන් පිරිත් දාලා තියෙනවා. පන්සල ඇතුලේ සිද්ධ වෙන්නේ වීඩියෝ සිද්ධ වෙන්නේ වෙන දෙයක්. ඉතින් එතකොට තමයි ලෝකයා නම් තනසෙන ඇති ගස්කොලන් තනසෙන ඇති. අත් මේ මනුසතා තනසෙන්නේ. ඒ මොකද මේ ධර්මයට පේ වෙලා සැලසිලා වැඩ කරන්නේ නැති නිසා. ඊගාවට මේ ධර්ම කරුණු විතක්කේති ਵਿਚාරේති අනුවිතක්කේති අනුවිචාරේති කියන විදිහට මේ ණය විපස්සනාවට දාලා නැවත නැවතත් එහෙම නැත්නම් අනුමාන ඥාන වලට දාලා නැවත නැවතත් මේක මට මෙතෙක් කල්ම මේක තේරුන්නේ නැහනේ මේ තරම මේක සරල නේ කියලා ඒක Taman සාකච්ඡා කරනකොට ඇතුළත මේ චින්තාමේ වශයෙන් සාකච්ඡා කරනකොටත් ප්‍රීතියක් පහළ වෙනවා. ඒ ප්‍රීතිය අර කියන විදිහටම ප්‍රමෝදයෙන් පටන් අරගෙන පස්සද්ධිය සුඛයක් කරා සමාධියට යන්න පුළුවන්. මෙන්න මේ කාරණා පහ කිව්වට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා මේ පස්වෙනි කාරණාදි කියනවා සර්වඥාන්සේ ධර්ම දේශනා කරනවත් නෙවෙයි, බණ අහනවත් නෙවෙයි, බණ කියනවත් නෙවෙයි, සාකච්ඡා කරනවත් නෙවෙයි, හිතනවත් නෙවෙයි, අපිචකවාස අඤ්‍යතරන් සමාධි නිමිත්තං භාවනා කරන වෙලාවක පරියංක භාවනාවක් හරි සක්මනක හරි සමාධිය තියෙන බවට සංඥාවක් නිමිත්තක් ලකුණක් එහෙම නැත්නම් ආරම්මණයක් පහළ වෙනවා. ඒක එයා තීරුම් අර ගන්නවා මේ පහළ වීම නිසා ඒ පැතිවිච්ච සමාධි නිමිත්ත නිසා මට මේ මේ තරම් අකුසල් වෙන්න තියෙනව නැති වෙනවා. ඒ නිසා මේ සමාධි නිමිත්ත හොඳට බාර ගන්න සුග්ගහිතං. ඒක ගන්නේ ඒක නිවන නිසා නෙවෙයි. ඒ මත්වීම සමාධි නිමිත්ත නිසා මට සාමාන්‍ය ඉදිරියදා වෙන්න තියෙන අකුසල් නැති බවට තමයි මේ නිමිත්ත ඇවිල්ලා තියෙන්නේ කියලා සුග්ගහිතං හෝති. ඊට පස්සේ සුමනසිකතං ය හොඳට කල්පනා කරනවා මේ මතුවෙච්ච සමාධි නිමිත්ත හොඳයි. මොකද හොඳ එහෙම නොවුනා නම් මේ වෙලාවේ පහළ වෙන්න තිබුණු කාම ගුණ කාම සම්පත් ලබා ගැනීම පිළිබඳ ඉඳුරම් පෙන්වීම පිළිබඳ අදහස් එන්නේ ඉඳ තිබුණා. කාම සංඥා එන්නේ ඉඳී තිබුණා. දැන් මේ කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. මට මේ ඇවිල්ලා තියෙන සමාධි නිමිත්ත නැවත නැවතත් හිත යොදව යොදව වෙන් කරකද වෙන් කරගෙන භාවිතා කළොත් අර නතර වෙච්ච අකුසල් ටික දිගටම නතර වෙනවා කියලා ඒක හොඳට සුමනසිකතා හොඳට මානසිකාරේ පවත්වන ඒ සමාධියෙම ඒ සමාධියටම පොහොර දාන ඒ සමාධියෙම මෙනෙහි කරන ඒ සමාධියටම ආහාර සපේනවා එතකොට සූපධාරිතං මනාකොට දරනවා ඒක. මේක මම මෙච්චරක් භාවනා කරලා ගත් එකක්. මෙච්චරක් කමඨාන් සුද්ධ කරලා ගත් එකක් කියලා ඒ ආපු සමාධි නිමිත මනාකොට දරනවා. දරනවා කියලා කියන්නේ lessලා යන්න දෙන්නේ පැනලා යන්න දෙන්නේ ආපු එක දරා ගන්නවා සුපටි විද්දං හැබැයි ඒක විනිවිදලා බලන්න ඕනේ මේ සමාධි නිමිත්ත නෙවෙයි නිවන කියන්නේ මේ සමාධි නිමිත්ත නිසා මේ තරම් අකුසල් දුරු වුණා. දැන් මේ සමාධිය හරහා මේතරී සියුම් සමාධියකට යන්න. මේ සමාධිය විනිවිදින්න ඕන. ඊට පස්සේ ඒකට ආවට පස්සේ ඒ සියුම් සමාධියට පස්සේ ඒක බොහෝම හොඳට අල්ලා ගන්නවා ඉස්සෙල්ලකටත් වඩා. ඒ මොකද දැන් ඉස්සෙල්ලකින් කරපු විදිහට අකුසල් දුරු කිරීම විතරක් නෙමෙයි දැන් සමාධි නිමිත්ත තව සියුම් කරනවා. ඒ සියුම් කරන එක හොඳට තමා විසින්ම හරියට මණිකක් හොයාගත්තරමදී උපදාන්න ඕනේ. අන්නේ උපදමිල්ලක් මෙතන කෙරෙන්නේ. ඒක නිසා සෝබනසිකතං. මානසිකාරේ පවත්තලා සූපධාරිතං. අර ඉස්සර සමාධියට වැඩිය ලයේ තියාගෙන කණ්ඩුක tempat කරගෙන ඉන්නා වගේ ඊට වඩා assume සමාධිය දරනවා. ඊට පස්සේ දැනගන්නවා මේකත් නැහැ. මේකත් නිවන නෙවෙයි. මීටත් වැඩි assume එකට යන්න ඕනේ. කියලා අර තියෙන ඉස්සලාමක අකුසලේ විනිවිදලා සමාධිය නිමිත්තට එනවා සමාධි නිමිත්ත ඊට වැඩිය සූක්ෂම සමාධි නිමිත්තට එනවා මේ විදිහට ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමයේදී පෙන්නනවා විසුද්ධි හතක් කරා එහෙම නැත්නම් දන්ත ධාතුන් වහන්සේ කරඬු හතකින් බහලා තියෙනවා කියලා අපි කතාවක් කියනවනේ ඒ වගේ අපිට දන්ත ධාතුන් වහන්සේ බලන්න උඩම තියෙන කරඬු පැත්ත කරන් තියන්න ඊට පස්සේ හිතුවා දැන් දන්ත ධාතුන් වහන්සේ නෑ ආයෙත් තියෙන කරඬුවක් තමයි ඒක කරන් තියන්න ඊට පස්සේ ආයෙත් තියෙන එක තමයි අපි හිතනවා දැන් දන්ත දාසුනාලි නෑ. තව එකක් කරන් දෙන්න. කියාන තියාන අයින් කරුවට පස්සේ තමයි දන්ත ධාතුන් වහන්සේ අපිට දකින්න පුළුවන් නම් දකින්න ඕනේ නම් ප්‍රകൃතිය දකින්න පුළුවන් වෙන්නේ. ඔය කෝවිල් වල එහෙම නැත්නම් ওই දෙයියෝ ඉන්න දේවාලවල තිර හතක් තියෙනවා. ඒ තිර හතෙන් වහලා තමයි දෙයියෝ වැඩ ඉන්නේ. ඉතින් අර තිරයක් අරින්න පළවෙනි තිරය අරින්න රුපියල් 500ක්වත් දෙන්න ඕන. දෙවෙනි තිරේ අරින්න රුපියල් 5000ක්වත් දෙන්න ඕන. තුන්වෙනි තිරේ අරින්න 150000ක්වත් දෙන්න ඕනේ. එහෙම තමයි මේ තිර හරි ගණන්. හරි හරි ඝන කමයි. ඒ කපුව අන්තිමට කඩාගෙන ගිහලා බලනකොට ඇතුලේ මොකොත් ඇත්තෙත් නැහැ. ඒකේ තියෙන නිකන් යකඩ කෑලි ටිකක් විතරයි. ওই ඇම්බෙක්ක දේවාලේ කපුකම අපිට හිමි. එහෙනම් අපි කපු පවුලක්. ඉතින් අපි ලොකු අපච්චි හොඳට බොනවා. හොඳට මස් මාළු කනවා. ඔය මොකක්වත් ගණන් ගන්න. ඉතින් අර පුංචි බණ්ඩ කියලා අපේ ලොකු අත්තා කෙනෙක් කපකම කරද්දි හොඳට කාලා බිල කඩාගෙන කියලා තියෙනවා. තිර හත පය අරගෙන ඇතුළට යකෝ හින ගහනවා තෝ කරපු වැඩේට මොකද්ද මේ කිරුවේ කියලා. උඹ ඔක්ක දැක්කේ නැතුවට ඕක ඇතුළට ගියාම මොකුත් නැහැ පුංචි බණ්ඩේ. යකඩ කෑල් ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් අපි මේ එක තිරයක් අරින්න 500ක් දෙනවා, දෙක අරින්න 5000ක් දෙනවා, තුන අරින්න 150000ක් දෙනවා. ඇතුළේ මොනවත් නැහැ වගේ. මේ ලැබෙන ලැබෙන සමාධි නිමිත්ත අර tira අරිනවා වගේ රතුණු ගිරික පොත්ත ගහනවා වගේ කේල් ගහක පොත්ත අයින් කරනවා වගේ අයින් කරන්න අයින් කරන සියුම් පොත්තකට ඉඳ සලසනවා. කොතනක හරි දැන් ඇති කියලා හිතුනොත් එතෙන්ට අහු වෙනවා. දැන් මේ සමාධිය ඇති. දැන් හොඳයි කියලා හිතුනොත් එතනින් නැතරක. නමුත් ඒක තව සමාධියකට විනිවිදින්න තියෙන අවස්ථාවක් මිස මේ නිවන නෙවෙයි. සමාධිය කියලා කියන්නේ නිවන් දොරටුවක්. ඉතින් මේ කතා කරන්නේ නිවන් දොරටු. ඉතින් ඒක නිසා මේ නිමිත්තක් ඇති වෙන්න ඕනේ. හැබැයි ඇති වෙච්ච නිමිත්ත අවසානේ නෙවෙයි කියලා තේරුම් ගන්නත් ඕනේ. ඊට පස්සේ ඒක ප්‍රයෝග කරගෙන මේ කියන්නේ සුප්පටි විද්ධං කියලා විනිවිදලා හරහා බලලා ඊට යට සියුම්ගත තව තියනවා කියලා තේරෙන්න ඕන. ඒක තේරෙන්නේ මේ ලැබපු සමාධියට ප්‍රේම කරොත්. එහෙම නැත්නම් ඒ ලැබපු සමාධිය හඳුනාගත්තේ නැත්නම්. ඒක නිසා කෙසෙල් ගහකට උපමා කරනවා. රතුරුණු ගෙඩියකට උපමා කරනවා. නැත්නම් කෝත හතකින් වහලා තියෙන එකකට උපමා කරනවා. එකින් එක එකින් එක එකින් එක සියුම් සියුම් සමාධිය වලට යන හැටි. ඉතින් රත විනීත සූත්‍රයේ ඊට වෙනස් උපමාවක් ගේනවා. කුසල රජුරවන්ට දීර්ඝ ගමනක් යන්න වෙනවා නම් ඉස්සල්ලාම මාලිගාවේ ඉඳලා විනීත රතයකට නගින හොඳ කීකර වෙච්ච අශ්වබන්දරෙන් රතයක නැගලා ඒකෙන් ගමෙන් ගමනින් හතෙන් එකක් යන තැන ඒ රතේ වෙහෙසටපත් වෙනවා ඒක නතර කරලා ඊගාට එතන පනවලා තියෙන ඊගාව විනීත රතේට නගිනවා නැගලා ඊගාව කොටස යනවා ඒකල එතන රතේ රතාචාරි නතර කරලා තුන්වෙනි එක තුන්වෙනි රතෙන් යනවා ඊගාට හතරවෙනි රතෙන් පහෙන් හයෙන් හතෙන් තමයි අවසාන තැනට යන්නේ ඉතින් එතෙන් ගිහිල්ලා ගියාට පස්සේ කවුරු හරි ආවොත් එහෙම රජතුමන්ගෙන් ඔබතුමා මේ රතෙන්ද වැඩි කියලා රජුරන්ට ඔව් කියන්නත් වෙනව නෑ කියන්නත් වෙනවා. මේකේ නැත්තේ නෑ. නමුත් ගමනේ 6න් 7න් 6ක්ම ගිහිලා තියෙන වෙන රතේකින්. මේ අන්තිම කෑල්ල. ඉතින් ඒක තමයි ඔය සාරිපුත්‍ර ස්වාමීන් පුන්නමන්තාන පුත්‍ර මහා ස්වාමීන් වහන්සේ දෙනමගේ සාකච්ඡාවකින් මේ රත විනීත ක්‍රමය එළියට ආවේ. අපි මේ කරගෙන යනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි වශයෙන් විරිසිදු වීම වෙනවා. ඒ හැම පිරිසිදු වීමක්ම සංඥාවක් තියෙනවා. හැම තැනකදීම නිමිත්තක් තියෙනවා. මට ඉස්තරට වැඩිය සීලේ දැන් පිරිසිදුයි. මම ඉන්නේ අදි සීලයක කියලා අල්ලපු ගෙදර කෙනායින් අහන්න යන්න එපා. මේ බන්තලේ හාමුදුරෙන් අහන්න යන්න එපා. Tamanට තේරෙන්න ඕනේ මම ඊට වැඩිය සීතලයි. මම ඊට වැඩිය සભ્યත්වගතයි. මම ඊට වැඩිය මහත්ම ගතියක් තියෙනවා. මම ඊට වැඩිය සීලයක් තියෙනවා. එහෙම නැතුව අපි මේ පන්සිල් අටසිල් කරලා අටසිල් නවසිල් කරලා නවසිල් දසසිල් කරලා උපසම්පදා සිල් දෙන් සිල්කට ගොඩක් දාගත්තට Tamanට වැටහෙන්නේ නැත්තම් ගුරුවගේ පිටේ හකුරු පැටවෝ වගේ මේ සීලයෙන් වෙලා තියෙන හික්මෙන ගතිය සීතල වෙන ගතිය එහෙමනම් ඒකට සීලබ්බත පරාමාස කියනවා. වැරදියට අල්ලගත්ත සීලයක්. ඒක ගුරුවගේ පිටේ හකුරු පැටවෝ වගේ තමයි වෙලා තියෙන්නේ. එමනේ මේ සීලයේදීම විසුද්ධියක් වෙනවා. ඒ සීල විසුද්ධියම ඇති කියන නිකන් මේ තිවි ලෝකයක්. දැන් අපි මේ ගොඩාක් දේවල් රැස් කරගෙන හිටියට යම් කිසි කෙනෙක් මොන අහිංසක ජීවිතය ගත කරත් සීලවන්තකම රැකගෙන තියෙනවා නම් එයාට ඒක වෙන මොකම දෙයක්වත් ඕන කරන්නේ නැහැ. එයා දන්නවා ඉන්දෙන් ඉන්දෙන් සීලය අදි සීලයක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් ඒ සීලය උත්කෘෂ්ඨ වශයෙන් මම රකින්නවා. පණේපා කියලා රකින්නවා. ඒ නිසා ආරම්භයේදී උත්කෘෂ්ඨ සීලයක් ඕන කරන්නේ නැහැ. Taman ඉන්න තැනින් පටන් ගන්න. අරගෙන දැනගන්න ඕනේ මේකට මෙච්චර ආනිසංශ තියෙනවා. දිගින් දිගට දිගින් දිගට සීලයකට යන්නේ මේ මිනිස්සු රවට්ටන්නවක්වත් සීල නිකන් දෙන නිසා කරේ දා ගන්නවක්වත් නෙවෙයි තමන්ට වැටහෙන්න ඕනේ සීලය ගැන කතා කරනවා නම් සීලයට අදි සීලයට යන්න යන්න බය නැති වෙනවා අත්තානුවාද බයක් පරානුවාද බයක් දණ්ඩ බයක් දුක්ගති බයක් නෑ මේ තමන්ට තමන් දෙස් දී ගන්නවා සීලේ නැත්තම් එහෙම කෙනෙක් හරි කල්යාණ මිත්‍ර ආශයක් ලැබිලා සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා යහපත් තැනකට ගිහිල්ලා සීලක පිළිපිටියා නම් එයාට තේරෙන මං ඉස්සර නම් මේ මේ වැඩ කරා දැන් කරන්නේ ඒ නිසා මට Tamanට Taman දෙස්ති ගන්න ගතිය දැන් අඩු වෙනවා ඒක නා රෑ කරවල වුණාට දැන් බය වෙන්න දෙයක් නැහැ ඉස්සර නම් බයයි ලෙඩ වෙලා වයස වයසට යනකොට බය වෙන්න දෙයක් නැහැ දන්නවා මේ සීලයක් තියෙනවා මට දැන් ඉස්සරට වැඩියි ඒ වගේම මරණයට යනකොටත් කාහිනව සරණ පිටක් இல்லන්නේ සීලයක් තියෙනවා නම් තමන්ට තමන් දෙස් දෙන ගතිය නෑ. ඒකට කියන්නේ අත්තානුවාද. තමන්ට තමන් දෙස් දෙනවා. පරානුවාද බයත් නෑ. මේ මනසේ ඉස්සර හරීම නොකෑමනා මනුස්සයා හැදිච්ච gedර නැහැදිච්ච එක. දැන් හැදිච්ච gedර හැදිච්ච එක වෙලා වෙනවා නම් රට්ටු බනින්නේ නෑ. කවදාකවත් බනින්න බෑ. මේ හැදිලා තියෙනවා. ඒක බොහොමත්ම බරපතල ඉතිහාසගත කාරණාවක්. අශෝක රජුරෝ තමයි දැනට ලෝකේ පහළලා තියෙන හොඳම අධිරාජ්‍යය. එහෙම නැත්නම් රජකෙනේ ඡණ්ඩාශෝක වෙලයි ධර්මාශෝක උනේ. දුටුගැම්ම රජු දුට්ටගාමිනී වෙලා තමයි හොඳ කෙනෙක් උනේ. ඒ නිසා ඒ කරපු අපරාධ දන්න නිසා එයා ඊට පස්සේ සීලක පිළිහිටියාට පස්සේ මේක අවුරු රවට්ටන්න නෙමෙයි සීල් රකින්න. එයා දන්නවා මේ දේත් මට කරත හැකියි. නමුත් එතකොට මම අමාරු වැටෙනවා. දැන් මම බුදු ඇලියක් ලැබිලා ධර්මයක් ලැබිලා ඊට වැඩිය සීලක පිහිටියා කියලා ඒ කෙනාට අත්තානුවාද බය නැති කමින් පරානුවාද බය නැති කමින් තේරෙන්නේ නැත්නම් එයා අහනව අල්ලපු ගෙදරින් ගිහිල්ලා අහනවා මම සිල්වන්ත වගේද පේන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා තේනවා මෙයා ඇඳලා ඉන්නේ කියලා. මේ සිල්වන්ත කියලා ඇඳලා. ඉතින් ඒකට අල්ලපු කෙනෙක් මිනිස්සුත් දන්නවා, තමනුත් දැනගන්න ඕනේ මේක නෙවෙයි. Tamanට අත්ත් සංවේදී, ධම්ම සංවේදී වැටහෙන්න ඕන සීල විසුද්ධිය කියන එක මොකක්ද කියලා. ඒ වගේම දණ්ඩ බයක් එන්නේ නැහැ. දණ්ඩ බය කියලා කියන්නේ උසාවියේ හිරේ වැටෙන්න දඬුවම් විඳින්න වෙන්නේ නැහැ. මොකද සිල්පද කැඩුවොත්නේ උල්ලංඝනය වෙන්නේ සමාජ නීතිය. සිල්පද කඩන්න නැති කෙනාගේ උල්ලංඝනයක් වෙන්නේ නැහැ. ඒක කොච්චරද කියනවනම් ඒ සාධුවචනාතේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා අතර යම් යම් වැරදි සිද්ධ වෙලා රජ්ජුරුව කියලා තියෙනවා දැන් මට කරන්න දෙයක් නැහැ මම පැවිදි වෙලා ඉන්න නිසා මට නීති ක්‍රියාත්මක රාජාන ක්‍රියාත්මක කරන්න බෑ කියනවා බාහන්සම පැවිදිලා ඒ නිසා නූලෙන් බේරනවා කියලා මතක තියාගන්න කියලා. භික්ෂුවටම කතා කරලා කියනවා ඔබ නූලෙන් බේරුණා. එහෙම නොවුනනම් ඔළුවේ කෙස් තිබුණා නම් ඇඟේ වෙන සූට් එකක් තිබුණා මරණ දඬුවම තමයි. ඊට පස්සේ රජුරණ කරන්න බෑ. ධාර්මික රජුරුගේ හැටි ඒ. එහෙම නැති වුණත් Taman තිල්පද කඩන්න නැත්තම් ඉරේවි ළඟ වැටෙන්න වෙන්නේ ඒ වුණත් කරණෙව්වට වැටෙන්න ඉඩ තියෙනවා. කරන කරපිවනේ කරපු. පරිවැඩ ඒ ත්‍යාරි සතුටින් ඉන්නේ. මම මේ කරපු නිසා වැරදුනා. දැන් මම ඔක්කොම දිගට පව් කරගෙන කියනනම් කව කොහෙ ගිහිල්ලා ගොඩ එන්නද දැන් මේ කරපු ටිකට මේ හම්බෙලා තියෙන්නේ කියලා ඒක ගැන කඩාට වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුක් ගති බය නැහැ. මම මැරුණාට පස්සේ කකුල් දෙක උඩට ඔළුව පල්ලට තියාගෙන හෙලකින් පල්ලට වැටෙනවා වගේ අපායට වැටි කියලා බයක් එන්නේ ඒ නැතුව අපි මොන જાති හරි හම්බ කරගෙන තිබුණත් ඒ කොහේයිද කියලා කියන්න බෑ. ඒ කියන්නේ ගලක් උඩ දැම්මොත් බිමට වැටෙනවා වගේ. කොලයක් ගහකින් වැල ගැලුණාට පස්සේ බිමට වැටෙනවා වගේ අපායම තමයි. ඔය කොච්චර જાති අපි තමම්ම කිහිල්ල කතාගෙන hina වෙන්න හදනවා කිචි කවා ගන්න හදනවා වගේ තත්ත්ව වෙන්න හැදුවත් ඒ පහලට වැටෙන ගලක් වගේ වැටෙන්නෙම අපායට තමයි. ඉතින් නිසා සීලයක පිළිපදපු කෙනාට ඒකේ පුදුමාකාර ගැම්මක් විසුද්ධියක් ඇති වෙනවා. ඒ සීල විසුද්ධියම ඇති රජ සැපට වැඩිය. වෙන මොනම භවභෝග සම්පත්තියකට වැඩිය. ඉතින් ඒක නිසා ඒක දෙන්න පුළුවන් නම් අපේ දරුවන්ට ඒ දරුවෝ ඕන සමාජයකට සංඝ සමාජයට, රාජ සභාවකට, බ්‍රහ්ම සමාවකට උගත් සභාවකට වික්තව යනවා ඉස්සරහට ප්‍රතිබලව යනවා මොකද එයා දන්නවා මම සිල්වන්තයි ඔය ඉනෝ කවුරු මොනතරම් ඔටුනු පැලඳගෙන හිටියත් ඒගොල්ලන්ට සීලයක් නැහැ තියෙනවනම් අඩු ගන්න මම මේ මට්ටමේ ඉන්නේ නිසා ඕනේ සභාවකට වික්තව ප්‍රතිබලව ඉදිරියට යන්න සබකෝලනතුව කතා කරන්න ඒක සීලයක් වෙන්න ඕනේ අද දෙන්නෙම බයලජ්‍ය නැතිකම තමයි ඉස්කෝලේ ලැබලා දෙන්නේ. අද තියෙන අධ්‍යාපන ක්‍රමේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ බයලජ්‍යතික නැති කරනවා. ඒ බුරු පණ්ඩිතසංශ කියනවා පන්තියේ ගුරුවරයාට ළමයින්ගේ අවධානය එන්නේ නැහැ. ගුරුවරයා ළමයි ඉදිරිපිට අම්මට තාත්තට බැන්නේ නැත්තම්. ඒ නිසා ඒ දරුවන්ට උගන්වනවා උඹේ අම්මා මෙහෙමයි උඹේ තාත්තා මෙහෙමයි. ඒ නිසා ඔය ඕගොල්ලන්ගෙන් හරියන්නේ නැහැ කියලා ගුරුවරයාගේ ගුරුවරයා ළමයි හරි කැමති එකට. අම්මයි තාත්තයි විවේචනය කරනවට ඒ නිසා ළමයාගේ අවධානය ගන්න පුළුවන් තරම් දෙමාපියන්ගේ දොස් කියනවා. ඉතින් ඒ නිසා ਉਹ ගෙදර ගිය ගමන් අම්මා බොක්සින් ගහනවා. තාත්තට ගෝතෝකෝ ඉල්ල කරනවා. ඉතින් ඕකට ඉතින් අම්මයි තාත්තයි කියන්නේ දරුවෝනේ මොකද කරන්නේ ඉතින් ගැහුවට මොකද කරන්නේ? තුවක්කු ඉල්ල කරාට මොකද කරන්නේ කියනවා මට හිත තුවක්ක කරවරි කියලා තාත්තට අන කරන්නේ. මේ තාත්තා ගෙනාවා ගමන් ටාගට් ලයිටර තාත්තා තමයි අල්ලන්නේ. පුරුදු කරන්නේ එහෙම තමයි. ඉතින් ඒකට තාත්තයි අම්මයි ප්‍රතික්‍රියා නොකරොත් ඒ විදිහටම ගුරුවරට ගහනවලු මේ ගහ වැඩන්නේ මේ කට්ටිය සෙවලෙෝනේ ඊට පස්සේ ගුරුවරට ගහන ඕක තමයි අද අධ්‍යාපනයේදී හැම තැනකදීම බලනවා ගුරුවරයා මොන්න කුණු හරපේ කියලා හරි කමන්නේ පන්ති ළමයි ගන්න වැඩි කරගන්න ප්‍රයිවට් ක්ලාසස් වලත් එච්චරයි ස්කෝල වලත් එච්චරයි ඒකේ පටන් ගන්නකොටම තියෙන දෙයක් තමයි අද තියෙන සාත්තරේ බයලජ්ජාවත් එක්ක යන්නේ ඔය අපි ඉස්කෝලේ යන කාලේ තිබුණ සාමාන්‍ය විද්‍යාව කියලා පොත් පෙළක් EW අධිකාර මහත්තයා ලියුවා. ඉතින් ඒක තමයි අපිට අටේ පන්තියේ ඉඳලා ඉගෙනුවේ. නමුත් අධිකාර මහත්තයා මැරෙන වෙලාවේ කනගාටු ප්‍රකාශ කරාලු මේක උගන්වන්න කියලා මම මීයෝ කපන්ටි ගන්නවා. කරපොත්ත කපන්ටි ගන්නවා. මාළු කපන්ටි ගන්නවා. මම මේ නවීන විද්‍යාවක් උගන්වන්න ගිහිල්ලා ඉස්කෝල හරහා මේ පොඩි ළමයෙකුට පණ ඇති සතෙක් කපලා රුධිර පද්ධතිය ඉගෙන ගන්න ගැන්නුවා. ස්නායු පද්ධතිය ඉගෙනවා. ඊට පස්සේ ආ පහත් වුණාට උට ඊට පස්සේ ආත්මයක් පිළිබඳ සතුම් බැරි පිළිබඳ ලැජ්ජාවක් නැහැ. අපේ පන්තියේ කරපොත්තන්ට වයින් ස්ප්‍රිට් ගහන්නේ මම. පණුවගෙන ආපුවම වයින් ස්ප්‍රිට් ගහලා මරලා දෙන්නේ මම. මාකට් එකට ගිහිල්ලා මිනිමෝ මේ කිරිමෝර පැටව ගෙනත් දෙන්නේ මම. ඒ උනම් මරලා තියෙන්නේ. මම හරියම වීරයෙක් විදිහට කරනවා. කරපොත් ඔක්කොම දාලා වහලා වයින් පිට දාගොම ඉතින් අපාය වගේ චර්චුරු ගාලා වැටලා මැරලා යනවා. ඉතින් මම ඒක ගෙදර ඇවිල්ලා ඉතින් අම්මලා අප්පච්චිලාට කියනවා ඕගොල්ලෝ විද්‍යාව ඉගෙන ගන්න නැහැ නේ මම විද්‍යාව ඉගෙන ගන්න තියෙන්නේ. මේව තමයි විද්‍යාව. ඉතින් ඒගොල්ලෝ සබ්බේ සංඛාරා අනිච්චා තබ්බේ සංඛාරා අනිච්චා නැත්නම් සීල සංස්කාරෝ නැසෙන සුළු කියව මම කියන්නේ සීල සංස්කාරෝනේ මම කියන්නේ සීල සංස්කාරෝ නැසෙන සුළු කියල. සංස්කාර කතාවක් නෑ සංස්කාරය. එහෙම අධ්‍යාපනයක් අපි ලැබලා තියෙන්නේ. මේ නිසා මට අයිතියක් තියෙනවා කතා කරන්න අධ්‍යාපනය ගැන. ඒකෙන් තමයි අපිට මේ නොකරන වැඩ බයලජ්ජරන්ති වැඩ උගන්වන නිසා ඒ ඉගෙන ගන්න ළමයෙකුට බයලජ්ජා හිටින්නේ නැහැ. ඒවු ළමයි තවත් පිටරට ස්කෝල් වලට යනවා. කොළඹ ස්කෝල් වලට ගියාම තියෙන ලැජ්ජාවක් නැහැ. ඕගොල්ලෝ වගේ කියන්නේ. මේ වෙන්නේ මොකද්ද කියලා මේකෙන් විසුද්ධියක්ද හම්බ වෙන්නේ උපාධි කෝට් එකක්ද කියලා. ඒ උපාධි කෝට් එක ලැබුණාට පස්සේ මටත් හම්බෙලා තියෙන එක. අම්මා දන්නවා විශ්වවිද්‍යාලේ මොකද්ද වෙන්නේ කියලා. අම්මා කියන ඔකට උපාධි කියනකොට කුපාඩි කියන නම දාන්න වටිනවා කිය. ওই කෝට් එකට කුපාඩි කියන නම දාන්න වටිනවා. මොකද අම්මා දවසක් කියන්න හොඳ නැහැ. ලොකු අයත් එක්ක ගලහට ගිහිල්ලා තියෙනවා. කවුරුත් එක්ක යන්න බැරි නිසා. ලොකු අය පාවා දීලා කොල්ල විහිළු කරාලු හෝල් එකේ ඉතලා. ඉද්දා ඉඳලා කවදාකවත් මරණකම් විශ්වවිද්‍යාල හරහා ගියේ නැහැ. මේක ඉන්නයක් වොන්න බයලජ්ජ නැහැ. ඊට පස්සේ මම පාස් වුණාට පස්සේ කිව්වා හරි උඹෙත් වැඩ ඉවරයි. ඵලයන් අපේ ගෙදර කවුරක්වත් ගිහිල්ලා නැහැ. උගේ තියෙන්නේ මේකයි කියලා. ඒ නිසා කාටවත් තේරෙන්නේ නැතු මේ විද්‍යාව විසින් බයලජ්ජ එක නැති කරාට පස්සේ ඉතිරියට යන්න යන්න මිනිස්සු ලක්ෂ ගණන් එක සැරේ මරනවා. කැල ලන්තු ගණන් කපනවා. කැලේ ගොඩනැගිලි හදන්න කඳු මට්ටම් කරනවා. පරිසර දූෂණය කරනවා. එක නගරකින් පිට වෙන කසල ප්‍රමාණය. මේක විද්‍යාවට හොයන්න බෑ උත්තරේ. ඉතින් අපි ඒක පස්සේ යනකොට අපි තීරුම් ගන්න ඕනක මේකදී ඇති වෙන්නේ ප්‍රමෝදයක්ද ප්‍රීතියක්ද පසද්ධියක්ද සුඛයක්ද සමාධියක්ද නැත්නම් ආතතියද කියලා. අසහනෙද කියලා. අද 140කට ඇමරිකාව වගේ රටවල අසහන. ඉස්කෝල ළමයිගේ 10%කට අසහන. එංගලන්තේ 125ට වැඩිය පිස්සෝ. ඉන්න හරියක්. අපිට වෙන්නේ සුද්දන්නේ සුද්දට පිස්සු හදනවට ප්‍රශ්නයක් නැහැ. පඩක් කියලා කතා කරලා බලන්න ඕනේ කතා කෙරුවොත් පිටපොට. මහා ලොක්කෝ ඉන්නවා. පිටියර කතාකත් ඒ ඒ සංස්කෘතියක් ඇත්තේ නැහැ. සංස්කෘති තියෙනවා. ඒගොල්ලන්ගේ සංස්කෘතිය තමයි අපි කියන්නේ ලංකාවේ ගිය සුද්දෝ ලංකාවේ ගිය කල සුද්දෝ සුද්දන්ට හපන් එංගලන්ත ගියා. හයිට වැඩි එංගලන්තයි. ඒගොල්ලෝ තමයි අපිට කියලා ඕම කරන්න බෑ මේක එංගලන්ත කියලා. මොකද ඒගොල්ලෝ ඊට වැඩි ඇඳලා තියෙන්නේ. නමුත් බයලජ්‍ය දෙක නැත්තම් බයලජ්‍ය දෙක නැත්තම් මොනවද අපිට පෙන්වන්න තියෙන්නේ? සර්වඥාන්සේ පෙන්වන දේ, සාරිපුත්තු සාංශේ පෙන්වන දේ, තමයි මේ සීලේක ඉඳලා සීල විසුද්ධියට යනකොට යට තේරෙනවා මම මේ ලබන සමාධිය කිසිසේත්ම පරිසර දූෂණය කළ ලබන සමාධියක් නෙවෙයි. මම මේ ලබන සමාධිය කිසිසේත්ම කාටවත් වදදීලා ලබන සමාධියක් නෙවෙයි. මම මේ ලබන සමාධිය කිසිසේත්මගේ අනාගත විනාශ කරන සමාධියක් නෙවෙයි. ඒ නිසා ඒ සමාධි જાති පහක් තමයි මේ සූත්‍රයේ ඔය ඉස්සලා තියෙන්නේ. පළවෙනි සමාධියට කියනවා මෙලවත් එලවත් දෙකටම කරදර නොවන සමාධිය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඒ ලැබෙන සමාධියේ නිවනට යොමු කරන සහ යොමු නොකරන කියලා ඒකෙත් જાති දෙකක් තියෙනවා. ඊට පස්සේ නිවනට යොමු කරන එකේ අසත්පුරුෂයන් සේවනය කරන සමාධියක් තියෙනවා. අසත්පුරුෂයන් සේවනය නොකරන සමාධියක් කියලා එකක් තියෙනවා. ආන්නේව එන්නේ එන්නේ එන්නේ සුද්ධ කරගෙන සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යන්න ඒ කෙනාට එතන එතන හම් වෙන ඉංගිය තමයි අසහනයේ වෙනුවට ප්‍රමෝදය පහළ වෙනවා. ආතතිය වෙනුවට ප්‍රීතිය පහළ වෙනවා. පහළට තේරෙන පටන් ගන්න මම අහිංසක සමාධියක් ලබන්නේ කිසි කෙනෙකුට හානි කරන්නේ පරිසරට කිසි දූෂණයක් දෙන්නේ ඇබ්බැහියකට ලක් වෙන්නේ නැහැ අනාගතයේ මගේ <clears throat> කාලකන්ණි වෙන්නේ මෙන්න මෙවැනි සමාධියක් ලැබෙන එක තමයි මේ විසුද්ධි කියන මේ සඳහන් කරන්නේ ඒක නිසා යම් කිසි කෙනෙකුට සීල විසුද්ධිය ලැබුවාට පස්සේ එහෙම නැත්නම් මේ සීලය දිශීලයකටපත් වුණාට පස්සේ එන්නේ එන්නේ පිරිසුදු වෙනවා දකින්නකොට බුදුරජාන් වහන්සේ සඳහන් කර තිනවා අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි සීලාන. යමගේ සීලය අතින් සමයි අධි කුසලයටපත් වෙන දක්ෂකමටපත් වෙනවා. යාගේ හිත ස්වභාවයෙන්ම විපිලිසර වෙන්නේ. ඒ නිසා අපේ හිත යම් වෙලාවක විපිලිසර වෙනවා. විවිධසර අන්‍ය විහිිත වෙනවා. මෙතන ඉන්නේ කියලා එතන ඉන්නේ නැහැ. අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, අරයා ගැන හිතනවා, මෙයා ගැන හිතනවා කියලා කියන්නේ අපි මේ සීලයේ තියෙන යම් යම් අඩුපාඩු. යම් වෙලාවක සීලය අතින් පිරිච්ච ගතියක් එනවනම් යට ඒ චිත්තක්ෂණයම ක්ෂණ සම්පත්තිය උපදිනවා. මම මේ සියල්ල ගත කරාට මේ ගත කරන චිත්තක්ෂණය නිසා හිත ඇතුළට රැමෙනවා. අරය ගැන හිතන්නේ අතන ගැන හිතන්නේ ඊය ගැන හිතන්නේ හෙට ගැන හිතන්නේ ඒක දන්නවා ඒක මේ අඩුපාඩුක ලකුණක් පිරිචිකතිය ලකුණ තමයි අතට නැමෙන්නේ ඒ නිසා සීලය දෙන්නේ සමාධියට පෙරගමන් කරුවෙක් විදියට කුසල සීලය කියලා කියන්නේ අවිප්පටිසාරත්ථය හිත විපිලිසර වෙන්නේ ඒ නිසා සීලය කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙනවා නම් මේකටම හිත බඳිනවා එන්නෙන්ද හිතේ අන්‍ය වේත වෙන ගතිය අඩු වෙනවයි කියලා ඒ සීලය එතකොට කුසල සීලයක් කියලා හිතා ගන්නවා. ඒතර මේ එන සමාධිය තමයි නිමිත්තක් කරන් දෙනවා. එක්කෝ ආලෝක නිමිත්තක් එහෙම නැත්නම් මේ මගේ හිත දැන් කෙලින්ම ආනාපානයත් එක්ක හිටියා. එනත මම මේ ඉඳගෙන ඉන්න බව මට දැන් තේරෙනවා. එනත ඉඳගන්නේ මම ඇවිදිනවා කියලා මට තේරෙනවා. ඇවිදිනකොට මම දන්නා මේ වම් පාය මේ දකුණු පාය කියලා. ආන්නේ විදිහට ඒ Tamanට එතන එතන මේ සමාධිය උපේන නිමිත්ත අන්‍ය වීත නොවි ප්‍රකාශ කරන්න පුළුවන් ගතිය එනකොට ඒක ඇත්තටම සමත නිමිත්තක් වෙන්න පුළුවන් විපස්සනා නිමිත්තක් වෙන්න පුළුවන් සමත සමාධියක් වෙන්න පුළුවන් විපස්සනා සමාධියක් වෙන්න පුළුවන් ඒ කොයි එක ආවත් ඒ එතන එතන ඒ හිත අල්ලන්නේ මොන නිමිත්තද කියන එක මොන අරමුණේද කියන එක අනුව තමයි අපි ඒ නිමිත්තට නම දෙන්නේ ආනාපාන සති නිමිත්ත, බුද්ධානුස්සති නිමිත්ත, මෛත්‍රී නිමිත්ත ආදි වශයෙන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිමිත්ත හෙලි කරන්න බැරි නම් මම මෙන්න මේකයි මගේ හිත දැන් තියෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ යාට ඒකේ අයිතියක් නැහැ, බුද්ධියක් නැහැ. ඒක නිකන් අහම්බෙන් හම්බ වෙච්ච එකක්. ඒක නිසා මගේ හිත දැන් තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ. කොහොමද දන්නේ? ආමට හොඳට මේ වදින තැන් වලින් පේනවා හිතගෙන නෙවෙයි කියලා. එහෙනම් ඒක තමයි නිමිත්ත වෙන්නේ. ඊට පස්සේ කියනවා මම නැගිටලා යනකොට මම දන්නවා සක්මන් කර කොහොමද නෑ ඉඳගෙන ඉන්නකොට මට වැදිච්ච දැන් මෙහෙමයි සක්මන් කරනකොට දැන් පාද දෙක තමයි පොළවේ වදින්නේ ඒ වදිනකොට තද ගති බර ගති හැල්ලු ගති මට වැටෙනවා ඒක තමයි නිමිත්ත වෙන්නේ ඊට පස්සේ යනකොට වමෙන් දකුණට මාරු වෙන බව දන්නේ කොහොමද එහෙම නැත්නම් දත් මදිනකොට දත් මදිනවා කියලා දන්නේ කොහොමද බත් කනකොට බත් කනවා දන්නේ කොහොමද වැසිකිලි කරනකොට වැසිකිලි කරනවා කියලා දන්නේ කොහොමද? කැසිකිලි කරනව නෙවෙයි කියලා දන්නේ කොහොමද? මේ හැම තැනදීම ඒ ඒ දෙයට ඉතාමත්ව සුවිශේෂිත නිමිති තියෙනවා. ඒක හරියට කියන්න පුළුවන් නම් ඒකේ සටහන අනුව ආකාරය අනුව ඉතින් ඒ කෙනාගේ පොත් ලැබීම බුක් කීපින් 100%ක්ම හරි. ඉතින් ඊ අහගෙන ඉන්න කෙනාට තියෙනවා මම හිතලා කියනවාද? නැත්නම් අත්දකපු දෙයක් කියනවාද කියලා. ඉතින් ඒතර තමයි අපි කමට අංශුද්ධ කරනකොට අපි යොමු කරනවා කියන කෙනාට හිතපුවා කියන්න එපා, පතපුවා කියන්න එපා. ගිය දේවල් කියන්නේ මේ වර්තමාන වශයෙන් මොනවද දකින්න කියලා කියන්නේ. කොච්චර අමාරුද බලන්න. කොච්චර අමාරුද අපිට කවදාකවත් හිතෙන්නේ එතන නිවනක් තියෙනවා කියලා. ඒක විමුක්ත ආයතන ශීර්ෂයක් කියලා කවදාකවත් අපිට හිතෙන්නේ මේක උනේ ඇයි කියලා. අනේ එහෙම නැත්නම් අරක ආවේ නැත්තේ ඇයි කියලා. හැමදම නඩුවෙන් කතා කරන්නේ. හැමදාම චෝදනා පත්‍රයක් ඇතුව කතා කරන්නේ. එලි ප්‍රශ්න කියවන මහත්තයත් කියන්නේ මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස කියලා. ප්‍රශ්න නෙවෙයි ප්‍රකාශන. මහත්තයා කියන්නේ ප්‍රශ්න දෙවෙනි කොටස කියලා. මොකද හැම වෙලාවෙම මේක ප්‍රශ්න ස්වරූපයෙන් තමයි අපි බලන්නේ. මේ භාවනා ගැන උත්තරය ප්‍රශ්න නෙවෙයි. භාවනාදී හම්බෙන්නේ එලි වෙනවා දක්වන ගැන උත්තර. ඒක අපි ඉදිරිපත් කරනකොට කමටහම් ප්‍රශ්න කියලා තමයි පොදු මල්ලට දාන්නේ. ඒ නිසා එන දේ මතුවෙන දේ ඒ විදිහට කියනවා බුදු වෙනවා කියන එක තමයි. නිවන් දකින්න කියන්නේ ඒකයි. එතකොට මේ නිමිත්ත මේකයි දැම්මවිල්ලා තියෙන කියලා කිව්වොත් ඊට පස්සේ අහණේ කරාට කියතික හරි එහෙනම් ඕක දැන් විනිවිදින්නේ මෙහෙමයි. ඒ ලැබිච්ච නිමිත්ත ආරම්භක ශේෂේ. ඕක අපි ඉදිරියට ගෙනියන්න ඕන. ඕක දිනු කරන්න ඕන. ඔය ඔය පොත්ත ගලවනකොට තව ඇතුලේ පොත්තක් තියෙනවා. ඕක ඔය කරේ තියාන වෙයි වන්න ලොකු දෙයක් හම්බුනා කියලා නටන්න පටන් ගත්තොත් එතරම් නතර වෙනවා. ඒක සුප්පටි විද්‍යාවයි. ඒක විදින හැටි කියන්නේ අර ලැබිච්ච නිමිත්ත කොහොමද ඒකට Tamanට ඇති වෙච්ච ආකල්ප මේක මනාපද මම තමයි අමනාපද මේ කරදරයක්ද මේක ඉතරට වාසියක්ද කිව්වොත් ඒ අනුව තේරුම් කළ දෙන්න පුළුවන් ওই කාමය අපි කියන කාම ගුණ අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් අපි මොනවද කල්පනා කරන්නේ ආන්නේ කල්පනා කරන දේවල් අයින් කරන්න පුළුවන් වෙන්නේ දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවනම් විතරයි එහෙම නැත්නම් බණ ඇහුවට මෙතන ශරීරේ කූඩුව තිබ්බට හිත තියෙන්නේ gedara. හිත තියෙන්නේ හෙට වෙන්න තියෙන දේක. එතකොට අපි මේ ඉඳගෙන ඉන්න නිමිත්ත නෙවෙයි. කවදා හරි කොයි වෙලාවක හරි යෝගාවචර දැනගත්තොත් මේ එලඹ සිටි බොහෝත නැත්නම් ක්ෂණ සම්පත්තිය. එහෙම නැත්නම් මේ හිත දැනට පටල වෙලා තියෙන තැන එහෙම නැත්නම් ප්‍රතිෂ්ඨාව ලැබලා තියෙන තැන කැන්දී ගලබේරුවා වගේ කියන්න පුළුවන් නම් ඒකට බ්‍රහ්මේකට විරුද්ධ වෙන්න බෑ. මාරේකට විරුද්ධ වෙන්න බෑ. දෙවියෙකුට විරුද්ධ වෙන්න බෑ. විඤ්ඤු පුරුෂයෙකුට විරුද්ධ වෙන්න බෑ. මුළු මේ අස්පනා අපිට තියෙන එක සත්‍යතෝ තේතතෝ. ඒක තියෙන දෙයක් සත්‍ය දෙයක්. අතිශෝක්තියක් නෙවෙයි. ඉන්නේ අපිට තියෙන සේරම අතිශෝක්තිය. ඉන්නේ අපිට තියෙන සේරම සමාලලට සම්පප්පලාප වෙන්න ඉඩ තියෙනවා. ඉන්නේ අපිට තියෙන හැමදේම හිතවලුවක්, මනාපයක්. Taman හිතනවා ඇතයි කියලා හිතන එක. එක්ක තණ්හාව, එක්ක මාන්න, එක්ක දිට්ඨිය තියෙනවා. මේ යම් වෙලාවක මට දැන් දැනෙන්නේ මෙහෙමයි කියලා දැනෙන දේ දැනෙන විදියට අතිශෝක්ති නැතුව හෙලි කරනකොට ඒක හෙලි කරන්න තියෙන්නේ ඒ යේ ලිංගයේ යේ ආකාරයේ යේ නිමිත්තේ යේ උද්දේතේ ලිංග නිමිති ආකාර උද්දේශ අනුව තමයි අපි අපේ නිමිති කියන්නේ. ඒකේ තමයි අපේ දුර්ලභම තියෙන්නේ. කාටවත් නිවන් එපා වෙලා නැහැ. කවුරක්වත් භාවනා නොකරනවත් නෙවෙයි. නමුත් මේ වෙලාවේ වැටහෙන දේ ඒ වැටහෙන තාලෙට අතිශෝක්ති කරන්නෙත් නැතුව අව탁සිරු කරන්නෙත් නැතුව බලාපොරොත්තු වෙන්නෙත් නැතුව චෝදනා කරන්නෙත් නැතුව මෙන්න මෙහෙම වුණේ කියලා කිව්වොත් මොන්නම්ම කෙනෙකුටත් විරුද්ධ වෙන්න බෑ. සත්‍ය තේත කියන වචන විතරම වෙච්ච ඇති ඇත්ත සිද්ධින් වෙච්ච සිද්ධින් කියලා කියනවා ඒකට. ඒක විතරයි අපි දන්නේ නැත්තේ. ඉතින් එපිට ඕනේ කුණු හරපයක් කියන්න දාන්න. ඕනේ නව කතාවක් කියන්න දාන්න. ඕනේ පරණ දේවල් මතක් කරලා කියන්න දාන්න. මේ වෙලාවේ වෙන දේ හොල්මන්. කාගේ රැවුවොත් එම කොහොමද දන්නේ ඉඳගෙන ඉන්නවයි කියලා? ඉඳගෙන ඉන්න නිසා ඉඳගෙන ඉන්න බව දන්න. කොහොමද වැටෙන්නේ? හිතලවත් නැහැ. මැරණකම්වත් හිතලා නැහැ. බත් කරනකොට බත් කරන බව දන්නේ කොහොමද? වැසිකිලි කරනකොට වැසිකිලි කරන බව දන්නේ කොහොමද? ඉතින් බුදු දෙනත කිසිම අතුරු සිද්ධු නැතුව පෙන්ලා දීලා තියෙනවා. යන් ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති සයනෝ සයනෝ මිති පජානාති කරන කරන දේ දන්නවනම් එතනේ නිමිත්ත සුග්ගහිතං කියලා කියනවා. එනි ඒ වෙලාවේ මගේ හිත පවතින දේ උදට අල්ලලා තියෙනවා. සුමනසිකතං ඒකට හොන්තට මනසිකාරය යොදවලා මේ දකින්න දේ මීටත් වැඩිය ලං කරලා බලන්න බැරිද? මීටත් වැඩිය ආසන්න කරලා බලන්න බැරිද? මේ කලාතුරකින් මේ ප්‍රകൃතිය ඇති හැටිය එහෙම නැත්නම් යථා භූතේ පේන්නේ පිළිනුතුට හිතේ දරා ගන්න සූපධාරිතං ඒක මන් අද තමයි යන්තම් අස්පනා අපිට මේක දැක්කේ කියලා ඒක තමංගේ වස්තුව බුදලේ කරගන්න ඊට පස්සේ විතරයි පුළුවන් ඒක විනිවිදින්න ඒක උපමාවක් වශයෙන් කියනවා හොඳට විතක්කේ යෙදුවොත් විතරයි ਵਿਚාරයේ යොදන්න පුළුවන් වෙන්නේ අරමුණකට උපමාවක් විදිහට කියන්නේ අපි එම්බ්‍රොයිඩර් කරන්න ගිහිල්ලා ඒ රෙද්‍ර එම්බ්‍රොයිඩර් රාමුවේ හිර කෙරුවොත් විතරයි එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන්. අතේ තියන එම්බ්‍රොයිඩර් කරන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා රෙද්ද හිර කරන්න ඕන. හිර කෙරුවට පස්සේ මැෂින් එකේ දාලා ඕන විදියට එහාට මෙහාට කරන්න පුළුවන්. ඊට පස්සේ බඟදී නතර කරලා ආයතනය පටන් ගන්න පුළුවන්. මොකද ඒකේ හිර කරලා තියෙන්නේ. ගෝයන් කපන මිනිස්සයා උප්පිට අල්ලගත්තට පස්සේ තමයි උප්පිට කපන්නේ. ගෝයන් ගස් ටිකක් අල්ලනවා උප්පිටට. ඒක තමයි දැකැත්තෙන් කපන්නේ. ඊට තව ටිකක් අල්ලනවා ඒක කපනවා. එතකොට යා කපන්නේ ඉස්සෙල්ලා ඇල්ලිල්ලක් කරන්නේ. අල්ලන්නේ ආදරයට නෙවෙයි කපන්න. අල්ලන්නේ ආදරයට නෙවෙයි කපන්න. අල්ලන්න ඕනේ හොරාටයි ගැටේටයි ඉඩ නොදෙන විදිහට අල්ලන්න ඕනේ කිටි කිටි ඊට පස්සේ දැකත් දාපම කැපෙනවා. භාගයට ඇල්ලුවොත් ඇඟිල්ල කැපෙනවා. ඒ නිසා අපි මොකක් හරි අල්ලන්න ඕනේ ඇල්ලපු දෙයක් කපනවා. ඒක භාගයට ඇල්ලුවොත් එහෙනම් ඉතින් උපකරණෙත් තුවාල වෙනවා. අතත් තුවාල. ඒ නිසා ඉස්සෙල්ලා විතක්කේ දානවා. අරමුණ අල්ලනවා. ඊට පස්සේ ඒක ਵਿචාරවට ලක් කරනවා. ඉතින් අපි කොහෙද හිත තියෙන්නේ කියලා දන්නේ නැත්නම් ඒ දන්න දේ මේකයි ඒතකොට වැටුනේ කියලා විචාර බුද්ධියෙන් කියා ගන්න බැරි නම් ඉතින් ආතහිටිය ගොනා බැඳා වගේ ගොනා බූරුවෙක් පිට හකුරු පැටවුවා වගේ හරි අමාරුයි කමටහන සුද්ධ වෙන්නේ. ඒතකොට අරමුණ විනිවිදින්න බෑ. නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයා මේ පොතේ දැනුමත් අහපු දේ gedara තියෙන ඉතිකක් උණුයි පැත්තක තියලා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටේ නැහැටි ආස්වාසයක් කරනකොට ආස්වාසේ වැටෙන්නේ නැහැටි. ප්‍රස්වාසය කරන ප්‍රස්වාසේ වැටෙන්නේ නැහැටි. අඩියෙටම දැක්කොත් එහෙම නැත්නම් දැනගත්තොත් ඒක හිතා ගන්න ඕනේ බොහොම කලාතුරකින් ජීවිතේ සිද්ධ වෙන දෙයක්. ඒ වර්තමාන මොහොත දකින්න මොහොතේ අපි කෙක්ෂණ සම්පත්‍ය කියන එකේ මොන්නම කෙලෙසයක්වත් කියන්න බෑ. අපි මේ සංසාරේ පුරාවට කරගෙන ආපු මෝහ පටල කොයි කෙනාට වුණත් අඩියට මෙනකන් දැක ගන්න පුළුවන්කමක් තියෙනවා වර්තමාන මොහොතේ හිත පවත්වනවා. ඒක නිසා සරුවචනංශයකට ක්ෂණ සම්පත්‍ය කියන වචනේ පාවිච්චි කරා. ඒ ක්ෂණ සම්පත්‍යයට ගියාට පස්සේ ඒ යෝගාචර විශාල වගකීමක් එනවා ඊගාව චිත්තක්ෂණයෙත් මේ විදියටම අරමුණට මොන දාලා ඉන්න පුළුවන්. හරි ගියයි කියලා සන්තෝෂ වෙන්නෙත් නැතුව අතීතනාගත දේවල් හිතන්නෙත් නැතුව එක සැරයක් එක චිත්තක්ෂණයක් හරි ගියේ එකනට දෙවෙනි චිත්තක්ෂණේ හරියන තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා එයා කවදාකවත් සතිය පිහිටපු නැති කෙනාට වැඩිය සත්‍යමත් වුණාට පස්සේ එයා නැවතිල තමයි වැඩ කරන්න වෙන්නේ. සතියෙන් තමයි වැඩ කරන්න වෙන්නේ. කලකෝසාවල් නැතුව නිස්සද්දව කරගෙන යන්න වෙනවා මේ කරන කරන වැඩේ වැටහීම තේරුම් අරගන්න. ඒ විතරක් නෙමෙයි. එයා ඒක කියන්න, ඒක කමඨාංශුද්ධ කරනට කියන්න බයලජ්ජා කරගන්නේ. මේක නෙවෙයි බයලජ්ජාව කියන්නේ. බයලජ්ජාව මේ දන්නේ දැන් ගුරුරෙන් අහන තියෙන බයලජ්ජාව කියන්නේ. ඒ වගේම විවාහ වෙච්ච එකන තමගේ විදිතත් එක්ක පුදිය ගත්ත ඒකට බයලජ්ජාවක් නැහැ. ඒව මේ ලෝකේ බයලජ්ජා තියෙන දේවල් නෙවෙයි. කාම මිත්‍යාචාරයටයි බයලජ්ජා වෙන්නේ. කාමාචාර වලට බයලජ්ජා වෙන්න. බඩගිනිලා බඩගින්න කියන්නේ බයලජ්ජා වෙන්න එපා. ඊට වඩා කලන්ත හැදිලා අමාරු වෙනකොට ඒක ලේසි. ඒ වගේ බයලජ්ජා වීසුතක් තියෙනවා. වීත නෙවි බයලජ්ජා වුණොත් ඉතින් බුදු කෙනෙක් පහළවත් යයි. අපේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක යම් වෙලාවක තමන්ගේ සමාධිය සමාධිය කියන්නත් එපා. සතිය කියන්නකෝ. සතිය පිහිටියාට ඒකේ දරාගෙන ඒකේ නිමිත්ත මන්න මෙන්න මේ මේ නිමිති වලින් මට මේක පේනවා. මෙන්න මේ ආකාරයෙන් මට පේනවා. මේ මේ ලිංගයෙන් මට පේනවා. මෙන්න මේ උද්දේශයෙන් මෙනෙහි කරන වචනෙන් මට පේනවා කියලා ඒක උත්සාහ කරනකොට අහකට ඉන්නේ කරන්න තියෙනවා මේ දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න උත්සාහ කරන වැඩි හිටියෙක් වගේ. ඉතින් කරන්න දෙයක් නැහැ. පොඩි කාලේ නම් භාෂාව ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. වැඩි හිටියලා දෙවෙනි භාෂාව උගන්නන්නට ගියාම හරි අපහසුයි. ඒත් වෙන ක්‍රමයක් නැහැ. ඒක නිසා මේ ලැබපු එල්ල වෙච්ච මූණට මූණ දාපු අරමුණ මෙහෙමයි කියලා එක තැනක හෝ උත්සාහයක් කරුවේ නැත්නම් අපි හිතාන හිටියට වැඩේ හරි කියලා හරියන්නේ නැති වෙන්නේ ඉඳ තියෙනවා. ඒක සඳහා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට ප්‍රකාශ කරේ නැත්නම් අපි නිවන් දැක්කයි කියලා හිතාගෙන පුළුවන්. නැත්නම් පව් කෙරුවයි කියලා හිතාගෙන පුළුවන්. නමුත් ඒක හරියන්නේ තව ඒ වාගේ භාවනා කරන සබ්‍රක්‍මචාරීන් කෙනෙක් එක්ක මේක සාකච්ඡාව යන්න ඕනේ. එහෙම නොවි නිවන් දකින්න දැන් කතා වෙනවා දකින්න පුළුවන් පසේපුත්‍ර ජන්මාන්සලායි. පසේපුත්‍ර ජන්මාන්සලා එහෙම කමඨහං සුද්ධ කරන කරනවා නෙවෙයි ස්වම්භුව කරගන්නවා. අරුවත් යනවා කෙනෙක් වාගේ. හැබැයි උත්තරමෙන් හසර කියලා දෙන්න තේරෙන්නේ නැහැ. රහතන් වහන්සේලා හැම වෙලාවෙම උරගලකට හේතු වෙලා තමයි මේක ගාගෙන තියෙන්නේ. අතුල්ල ළමයි මේ ජීවුන භාවයේ ලැබලා තියෙන්නේ. ඉතින් අතුල්ලනකොට කැපෙනවා. අතුල්ලට මූණට වැලි කඩදාසියක් ඇල්ලුවා වගේ දැනෙනවා. නමුත් නැතුව කොහොමද මේක සුද්ධ කරන්නේ? එතකොට තමයි තමන් කිව්වට පස්සේ තමයි උන අහන කෙනා ආ එහෙමනම් ඊගා මට්ටම මෙහෙමයි. ඔතෙන් නිකන් කේල් පතුර ගැලෙව්වා නම් ඔය කේල් පතුරත් ගලවන්න ඊගා පතුර අල්ලන්න. නමුත් දැකලා තියෙනවා නම් කේල් පතුරු ගහලා තියෙනවා නම් දන්නව ඇති. එක පතුරක් ගැලෙවට පස්සේ ඊගාවේ පතුරේ කොන මොන්න විදිහකට අල්ලන්න බෑ. සෙලෝ ටේප් එකක් නතර කරුවට පස්සේ කොතනින්ද ඊගාතන මට්ටු කරගන්නේ කියලා අල්ලන්න බෑ. ඒක සෙලෝ ටේප් එක කපලා නතර වුණාට පස්සේ ඒක ගාක් වෙලා ගිහලා දූවිලි බඳුනට පස්සේ විතරයි තේරෙන්නේ මෙතන තමයි කොන කියලා. පොට බේර ගන්නවයි කියන එක. ලුණු ගෙඩිය පොත්ත ගැලෙව්වට පස්සේ ඇතුලේ බලන්න ඒක යට තියෙන පොත්ත බදාගෙන ඉන්න හැටි අර සියුම් කොන් දෙක ඒ තරම්ම සියුම් අල්ලන්න බෑ දැන් මෙතෙන් සමාධියට ගිය එක නා ඊගාව සමාධිය දොරටුව කොතර තියෙන්නේ කියලා අහුවෙන්නේ නැහැ කොච්චර අතක ගහ හිටියත් පොත්තේ කොනක් අහුවෙන්නේ නැහැ ඒවත් තරම් සියුම් එක ඒ ඒ සියුම් තැන තමයි සර්වචනාංශයේ මේ පින්ල දෙන්න හදන තව කෙනෙකු උදව්ව ගන්න කියලා කියා කියන්න. මේක මෙහිමයි මට වැටෙන්නේ. අනිත් එක්කනා බලනකොට Tamange අඩුපාඩුකම් එයා ළඟ නෑ. එයාට ඒක බලලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මානසික අසහනයක් වෙච්චාම උපදේශකය දෙන කෙනා අර ප්‍රශ්නේ අහගෙන ඉන්නකොට එයාට විවේකීව බලනකොට තේනවා මෙතන තමයි පටලවිල්ල තියෙන්නේ කියලා. එක සැරයක් අහලා බෑ. කීප වතාවක් අහන්න ඕනේ. ආහන කෙනා හූමිටි දෙන්න යන්න එපයි කියලා කියනවා. උපදේශනයේදී අහන කෙනා අරයා කියන දේවල් වලට හොඳ නරක කියන්න බෑ. අර කියන්න හරි. උමිටි දෙන්න ගියොත් අර මනුස්සයා දෙබසකට වැටලා අවුල් වෙනවා. ඒ වගේ කමඨාන් සුද්ධ කරනකොට තමන් උප්පරීමේ දැකපු දේ දැකපු විදිහට කියනවා නම් ආගන්නේ නඩේට හරි දැන් මෙතනදී පුළුවන් මෙන්න මේම කරන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් මට දැන් ඉඳගෙන ඉන්න කොටයි හිටගෙන ඉන්න කොටයි ඇවිදින කොටයි වෙනස වැටෙනවා. එතකොට යා කියන්න දන්නවා ඇවිදින කොට මෙහිමයි ඉඳගෙන ඉනකොට මෙහෙමයි, හිටගෙන ඉනකොට මෙහෙමයි කියලා ලොකු ජයග්‍රහණ. ඊට පස්සේ ආනවා දැන් ඉඳගෙන ඉන්නකොට දැන් ඔය යටිපහටිය බිම වදිනවා තේරෙනවනේ. කලව සට්ටම් ප්‍රදේශයේ ඇට තිනවා. එතකොට එච්චරමද වැටෙන්නේ ඊට වැඩිය මොනවත් තා වැටෙනවද කියලා දැන් මේ හම්බෙච්ච ඉඩ අල්ලපනල්ලේ මේක ඉතිරිලා පැතිරිලා බලන්න කියලා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ යටි පහටි රේ වේදනාව තිබුණට උඩ කොටසේ එක්ක බිබී බහැකිලීමක් හෝ හුස්ම ගැනීමක් හෝ වෙනම රාජකාරි ගොඩක් යනවා. ඒ කියන්නේ පරිවෘත්තිය කියලා රාශියක් මේකේ සිද්ධ වෙනවා. හුඳුට හැප්පිට හැක් යන බලාන හිටියොත් මේ හැප්පීම් දැනෙද්දී, තදවීම් තෙරපීම් දැනෙද්දී මෙව දැනෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් මේ යෝගාවචරයෙන් අහන්න ඕනේ ඒ දැනෙන දෙයි අර මෙතෙක් දැනෙච්ච මේ ඉඳගෙන ඉනකොට හැපෙන දේ පොඩ්ඩක් වෙන් කළ දකින්න පුළුවන්. උඩුකයේ දැන් ආස්වාස ප්‍රසවාසය මේ හැපීම නැත්තම් පිම්බීම හැකිලිම නැත්තම් මේ උලන් වදින එකයි වෙන් කළ දැක ගන්න පුළුවන් නම් අර පීය තව ගහගත්තා වගේ. ඔහොමම වට වටය ගිහිල්ලා තමයි හුඟක් වෙලාවට ඒ වායෝ ධාතුවට කිට්ටු කරන්න කියන්නේ. ඒකල යුතුයම නැහැ. නමුත් කිට්ටු කළත් ඊට පස්සේ අහනවා දැන් කොහොමද දන්නේ දැන් Tamange හිත තියෙන්නේ මේ පිම්බීම හැකිලිම කියලා. කොහොමද දන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසය කියලා. ඉතින් යා කට උත්තර දෙනවා පිම්බීම හැකිලි මට දැනන්නේ උදර ප්‍රදේශයේ ආශ්වාස ප්‍රශ්වාසයට එන්නේ නාසිකාග්‍රේ කියලා. ඒ අණුව තමයි තේරුම් ගන්න මෙයා මේ හිතලා කියනවාද එහෙම නැත්නම් මත් වෙලා කියනවා නැත්නම් ප්‍රകൃතියද කියලා. ඒ තරමට ගිනාට පස්සේ දැන් ආශ්වාස ප්‍රශ්වාසය කොහොමද දන්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසය නෙවෙයි කියලා දන්නේ කොහොමද? බරපතල ප්‍රශ්නයක්. ආශ්වාසයලයි කොහොමද දන්නේ ප්‍රශ්වාසය කියලා. අහන්නේ කරලා අහන්න පුළුවන්. ඉත කියන එක නා කියනවා මම දන්නේ මම ආසල් ප්‍රසල් දන්නවොත් වෙන් කර ආ ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ දැන් ගිහලා බලන්න අර පෙරත පෙරපුරුදු ඥාණයෙන් ඒ දැනුවත්කමෙන් එතෙන් දෙන්න ඒ ක්‍රමසාවිදි පා ඊට පස්සේ කොයි වෙලාවක මේ හුස්ම ගන්න දැනනට පස්සේ මේක සුමනසිකතං කියන විදියට ආස්වාසයලා ප්‍රසවාස නෙවෙයි කියලා දන්නේ කොහොමද ප්‍රසවාසයලා ආස්වාස නෙවෙයි කියලා දන්නේ කොහොමද ඉතින් මේක අර විභජ්‍ය වාදී නැත්නම් විද්‍යානුකූල මේ රිඩක්ෂනිසම් වල අඩු කපට කරලා බලන එකේ තාම සියුම් තැන. යොම් වේලාවක යෝගාවචරයට පුළුවන් උනායි කියලා හිතමු. ඇතුළට එනකොට මෙතනයි මගේ වදින්නේ පිට වෙනකොට මෙහෙමයි ඇතුළට තීතලයි පිට වෙනකොට රස්නියයි ඇතුළට දිගයි පිට වෙනකොට කොටයි ආදි වශයෙන් යම් යම් කරුණු අල්ලගත්තොත් ඉතින් ඒ කියන්නේ යෝගාවචර දැන් උත් මේ වෙන දේ වෙන හැටියට බලනවත් බලපු දේ වෙන විදිහට කියනවත් හොඳ දක්ෂකමක් තියෙනවා. එතකොට බලන්න කිව්වොත් එහෙම ඔයා ඔය ඇතුල් වෙනවයි කියලා දකින්නේ ඇතුල් වෙලා පටංගන ගොරෝසු වුණාට පස්සේ පිට වෙනවයි කියලා දකින්නේ පිට වෙනව ආරම්භය නෙවෙයි මේකේ මැද පිටකොන්ද ඒක නිසා බලන්න පුළුවන්ද ඔය කියන ඇතුල් වීම වෙන්න ඉස්සලා කොහේදලා දෙන්නේ කියලා අයෝගාවචර කලන්ති දාලා වැටෙනවා මෙච්චර අමාරුවෙන් ආශාස ප්‍රසවාස ඇල්ලුවාට පස්සේ ඒ ආශාසේ ජාතකය ආනවා මුල කොහොමද කියලා අහනවා. ඊටකොට ආස්වාසේ එන්නේ ඉස්සල සතිය පිටවන්න බලාගෙන ඉන්න ඕනේ කොහේදලා දෙන්නේ කියලා. එතකොට පේනවා. එතකොට බලනකොට පේනවා. හරියට ඉර පායන්න ඉස්සලා ගම් යුරක හොඳ අයිනට ගිහිල්ලා අරුණගෙන හැටි බලා ඉන්නවා. එතකොට පේනවා ඉර නගිනවා කියන එක මේ එක සැරින් වෙන එකක් නෙවෙයි. ඊට පැය විනාඩි 30කට ඉස්සලා වේදිකා සැරසිලි සකස් කරලා පසුබිම් ගායන දීලා කුරුළු නාද පෙන්නලා ඒවට කියනවා අරුණු ගායනා කියලා. අරුණු ගායනා කරලා තමයි ඉර නැගලා ඉන්නේ. එතකොට වෙනවා මේක මා විශාල කාරණාවක්. ඕක බලන්න සිරිබාදයන් ඕන. ඉර දේවිය බලන්න. ඉත මෙතෙක් කල් අපි දැකලා තිබුණේ නැහැ. එතකොට මේ ඉර දකින්නට වැඩිය කොච්චර සුන්දරද කියලා බලන්න ඉර නගින වෙලාවේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉර නගින්න ඉස්සලා අරුණ හැද ගැහෙන හැටි කල්ප කෝටි ගාණක් අරුණ එක තාලෙට එන්නේ. පැන්නේ සිංහලයා කියලා තියෙනවා අරුණ නගිනකොට අහස වර්ණවත් වුණොත් ඉඩෝරේක ලකුණු කියලා බාරගන්නේ. හැන්දෑවට ඉර බහින වෙලාවේ අහස ආලෝක වුණොත් වස්සාවක ලකුණු කියලා දැනගන්නේ. ඒ නිසා කියනවා උදේට අරුණලු රතු පාට වලාකුළු ගොඩාක් පේන්න තියෙනවනම් හරක් බාන විකුණලා දඩබල්ලෝ ගනින් කියලා තියෙනවා. ඒ උඹට තියෙන්නේ දඩයන් කරලා කණ එක විතරයි. දැන් කොටතෙන් කරන්න බෑ. හැන්දකොරේ ඉර බය එනවා නම් මේ ඉර බහින වෙලාවට ආලෝක වෙනවා නම් දඩවල විකුණලා හරක් දෙන්නේ ගන්නේ දැන් වහින්නයි ලෑස්ති. ඔක්කොම බලන්න මේ ඉරේ ගමනත් එක්ක තියෙනවා. ඉර දැකපු කෙනෙක් මේ. කොච්චරක් දැනගන්න තියවද? ප්‍රසවාසය කියලා අපිට අහුවෙන්නේ හටගත්ත ප්‍රසවාසය. ඒක හටගන්න ඉස්සෙල්ලා කොහේදලා දායි කොහොමද යාගේ මුකුළු පපා උමරි පපා එන හැටි කොහොමද? යන හැටි කොහොමද? ඉතින් එයාට දැනගන්න පුළුවන් අපි මේ රාගය කියලා කියන්නේ හටගෙන ගොරෝසු වෙච්ච රාගයක්. ඕකට මොන જાති කිරුවත් හරියන්නේ. ඔබ මේ රාගේ එන හැටි බලපන්. අර හරියට ආසාදේ බැලුවා වගේ. ඉතින් අපි දන්නවා පොඩි නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලයක කැඩුවොත් පොරෝෙන් ලොකරන ලුණාට පස්සේ පොරෝෙන් කපන්න බැරි ගහ වුණත් කඩතැයි. මේක තමයි සර්වඥාන්සේ ක්‍රමය. ඇති වෙච්ච රාගෙට එන්න දෙයට වෙච්ච දෙයට එන්න සේරුද කියලා කරන්න දෙයක් නැහැ. හැබැයි යොතෙන්ට එන්න ඉස්සෙල්ලා ඔබ අප්‍රමාද වුණා නම් සතිමත් වුණා නම් එළඹ සිටියා නම් ওই රාගේ කවදාකවත් ඔච්චර ගොරෝසුට නෙමෙයි පහළ වෙන්නේ. පහළ වෙන්නේ බොහොම ලපටිවට. බොහොමත් මෙලෙක්ව බොළඳව. අන්නේ ලඳ බොළඳ වෙලාවේ කැඩීමේ හැකියාව තියෙනවා. පමා වුණාට පස්සේ පොරවෙන් කපලවත් බේරන්න බෑ. ඉතින් එතකොට මේ මනුස්සයා මේ මීචකල ගල පෙරලිලා ආවට පස්සේ යට වෙලා නැහිනවා වගේ ඒ රාගයට යට වෙනවා, ද්වේෂයට යට වෙනවා, මෝහයට යට වෙනවා. ඒ නිසා ආනාපානයේ මුල බලනවා වගේ ආස්වාස් ප්‍රසවාසී. පිම්බි මහකිලේ මුල බලනවා වගේ මේ পায় තියෙනකොට මේක දැනෙන්න ඉස්සරලා මේ পায় පොළොට පහත් වෙනකොට කොහොමද මේ තදවීම පටන් ගන්න පිළුබට එහෙම නැත්නම් කකුලට ඊට පස්සේ ඒක ඉස්සෙනකොට අනික කකුලට බර යනකොට මේකේ බර හැල්ලුවේ නැහැටි මේ කවදාකවත් අපි දැක දැක දන දන යනවා නම් කකුල ඇමැට්ටෙන්නේ නැහැ නේ. උලුක්කු වෙන්නේ නැහැ නේ. කකුල උලුක්කු වෙනවයි කියලා කියන්නේ අපි මේ මොනවත්ක්වත් දන්නේ කකුල උලුක්ක වෙලා ඉදිමුණාට පස්සේ තමයි දන්නේ අමරේට කකුල තියෙනවයි කියලා. ඒ විදිහට බලන බලන දේ මුලැමැදාක බලන්න යන්න යෝගාවචරයගේ මේ ගැඹුරු ගැඹුරු සමාධි නිමිති වලට යන්න කොත්තනකින් හරි යෝගාවචරය පටන් ගන්න ඕන. පටන් අරගෙන ඒ නඩු වார்த்தාව යන්න ඕන. නඩුව කීප දසක් ඇහෙන. ඇහෙනකොට ඇහෙනකොට ඇහෙනකොට සියුම් සියුම් තැන් වලට යනවා. හැබැයි මේක හැම භවනා මධ්‍යස්ථානෙකම සිද්ධ වෙන්නේ නැහැ. කිසිම භවනා මධ්‍යස්ථානක මේ ප්‍රകൃතියක් කතා කරන්නේත් නැහැ. ගිය ගමන් ආ පළවෙනි ධානය අද හෙට දෙවෙනි ධානය අනිත් තුන්වෙනි ධානය හතරවෙනි ධානය ඊට පස්සේ සෝවාන් ඩොක් කාලේ එළියට දානවා සාතිකෙකුත් එක්ක. එව්වයිද මේ කතා බෑ. මේව කතා කරන්න කිව්වොත් ඌව බුදුහාමුදුර කිසිම තැනක් කියලා නැහැ. මයිලකට එන්න පළවෙනි බණානක සෝවාන් වෙනවා. පෙළ 150යි. දෙවෙනි බණ ඇහුවොත් මේ දෙවිල්ලන් සොමෙච්චරයි සකදාගාමි වෙන්න පුළුවන්. එච්චරයි. ඉතින් ඒගොල්ලෝ අන මොකටද මේ භාවනා කරන්නේ? මුරු භාවනා මධ්‍යස්ථාන හදා. මුල් මේ කමඩන් සුද්ධ කරන්නේ ඕන්නේ නෑ නේ තිබුන්නේ නෑ නේ ඉතර. යා හොඳයි. එහෙම තියනනම් ගිල කරගන්න එක කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේක බොරුවක් කියලා හම්බ වෙච්ච වෙලාවේ වහ කන්න තමයි වෙන්නේ. කන එකත් කනවා. කට්ටියම කනවා. අපිට ලෝකේ රවට්ටන්න බෑනේ. මේ ප්‍රകൃතිය රැවටිල්ලක් නැහැ. ආස්වාස කරන වැඩි ආස්වාසෙ වැටෙනවයි කියන එක දෙය දුන්න මං කෑවා වගේ එකක් නෙවෙයිනේ. හැප්පෙන බව තේරෙනවනේ. ඒ තේරෙනකොට මේක හැදිච්ච දෙයක් බව දන්නවනම් ඔය වෙස් බඳුන් නටනවා දැක්කට වෙස් පෙට්ටි බඳිනවා පෙන්නන්නේ නෑනේ. ඇඟි ඇඟි වෙස් බඳකට එළිය තමයි නටන්නේ. හැම දෙයකම මුල හංගලානේ තියෙන්නේ අපේ සමාජයේ. බුදුරජාණන් වහන්සේ අල්ලපු දෙයින් පටන් අරගෙන මුලට ගෙනියනවා. ගිනියන්න ගෙනියන්න අර සමාධියේ නිමිත්ත පුදුම සූක්ෂම භාවයකට යනවා ආරියට කිහෙල් ගහක පොත්ත ගලවලා ඊගාව පොත්තේ මුල අල්ලනවා වගේ. ඒක ගැලෙවට පස්සේ ඊගාව පොත් බදම් කාගෙන තියෙන අල්ලන්න බෑ. ආන්නේම අල්ලගෙන අල්ලගෙන යනකොට ඒ නිමිත්ත දකින දකින එක ඊට සියුම් තත්ත්වවලටපත් කරනවා. පත් කරනපත් වෙන කියලා බලපුවා ආනාපානෙ මුලත් එකයි පිම්බි මැකිලි මුලත් එකයි. ආස්වාසේ මුලත් එකයි ප්‍රසාසේ මුලත් එකයි. ඒ ආසන්නෙට ගිහිල්ලා බලනකොට ඥාන පිරිමේක නැහැ. මැද තමයි ඔක්කොම දෙල්ලන් තියෙන්නේ. ඉතින් මැද තමයි මේ රණ්ඩු සරුවලේ. මේ මැද තමයි පෙන් කරච්චලේ තියෙන්නේ. ආරම්භක ශේෂයට යන්න ඕනම තැනක මොන්නම තැනකවත් මූලධර්ම වාදයක්වත් පංගු peerුවක්වත් නිකාය ભેදයක්වත් මොකක්වත් නැහැ. ඉතින් එතෙන්ද යන කම්ම මේ නිමිත්ත සුද්ධ කරන සුද්ධ කරන යනකොට ඒකට සරුවච්චන් වහන්සේම දෙන නිමිත්ත නම තමයි ඒක අනිමිත්ත බවටපත් වෙනවා. නිමිති කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ආනාපානේ බලලා බලලා බලලා බලලා ගිවන් කරපුවාම ඒ යෝගාවචරයම කියනවා මට දැන් ආනාපානේ අහුවෙන්නේ නැහැ කියලා. එහෙනම් මැරෙන්න එපායි. මැරෙලා නැහැ. gediy pitimma ඉන්නවා. නමුත් ඒකේ තරම්ම සියුම් වෙනවා. ඒක කොච්චර උරගගා බැලුවත් බලන්න බලන්න බලන්න කිපුලන මුලට යනකොට ඒ යෝගාවචරය මනුස්ස පරිණාමයේ ඉස්සල්ලාම ඒක ඒක සෛල සතෙක් දක්වම බස්සනවා පල්ලෙහාට. අමීබගේ தත්ත්වය දක්වා වෙනවා විට විද්‍යාවෙන් කතා කරනවා. බසලා පෙන්නවා මේ gediy පිටින් එකයි. මේක තමයි බෙදි බෙදි බෙදි බෙදි ගිහිල්ලා මේ নানা ආකාර මට්ටම් කොට ආඩපත් තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එන්නේ. අර මුල්ම தත්ත්වේ කෙලස් නැහැ. ඒක බුදු අහමුතුර වාගේ. ඒක නික්ලේශී. ඉතින් යන්න බැරි මොකද අපි අල්ලගත්ත නිමිත්ත අතාරින්න කැමති නැහැ. භාවනා කරලා කරලා ආලෝක නිමිත්තක් හෝ මොන නිමිත්තක් අමද ඒක අල්ලගෙන ඒක සාක්කුවේ දාන ගෙදර යන්න හදන. ඒක මේ ගෙදර ගෙනියන එකක් නෙමෙයි ඒක ඊට වැඩිය සියුම් දෙයක් බාටපත් කරන්න අතහරින්න ඕන එක සුප්පටි විද්ද තත්ත්වයක් තියෙන්නේ. ඉතින් භාවනා ලෝකේ එක එක නම් කියනවා මම මේ හැරේ වුණ සංකාරූපික ඥානෙ ගෙදර එනකොට ගේනවා. ගිය පාර ගින්නින්නේ ගෙදර එනකොට උද්‍යප්පේ ඥාන. ඉතින් ආනෝ සාංශ මේ උද්‍යප්පේ ඥානෙවත් තරම් දෙන්න බැරිද? දුව එන්න දෙන්නේ නැහැ. උද්‍යප්පේ ඥානෙ දෙනවා කිව්වොත් නම් ගෙදරින් එන්න දෙයි. දුවට කියලා එන්න පුළුවන් පුළුවන් ද කියලා ඉතින් මෙහි ආනෝ ඇවිල්ලා. ඉතින් අර මේ ඒ දවස් බුදුරජාණන් දෙන්නේ කාලෙත් ඕක දෙවිලා තියෙනවා. ඒක හාමුදුරු කෙනෙකුට කිව්වලු ඒත් මං හිතන්නේ ටිකක් වයර් මාරු වෙච්ච කුරු කර්මස්ථානයේ ජරරේ. කිව්වලු හොඳ පහත් තැනට ගිහිල්ලා මේ උදේ වයමිනී කරන්න කියලා. ඉතින් මෙයා දන්නේ උදේ දන්නේත් නැහැ වය දන්නේත් නැහැ. මේ උදේවයන් උදේවයන් උදේවයන් උදේවයන් කිය මිනී කරගෙන ඉන්නකොට මෙයාට කමටහන මතක නැති වුණා. එතකොට වතුරට ඇවිල්ලා කොකෙක් බැතලු. උදකේ බකන්. දැන් මෙයා දිගට භාවනා කරලා උදක බකන් උදක බකන් උදක බකන් උදක බකන් කියලා අමාත ගානක් භාවනා කරලා ගිහිල්ලා කළා කමටහන් සුද්ධ කරන්න ගිහිල්ලා මේ කමටහන වැඩුවා දිගටම. මේ වගේ සක්මක්වත් නැහැ. මොකද මම උදක බකන් උදක බකන් උදක බකන් කිව්වා. එහෙම කරන්න ගියාම මේ පොඩ්ඩ වයර් මාරු වෙච්ච ගමයි ඒ ඒ ට්‍රැක් එක දිගේ යනවා ඉතින්. කොහේ යනවද? තන්නේ කරම පටලවාගෙන තියෙන්නේ මේ මේ මොකද්ද අත්විඳින්නේ කියලා Tamange වචනේ. මේ අහන කෙනාට තේරෙන භාෂාවේ. ඒක මොනවත් නැහැ. අර වචන දෙකක් අල්ලගෙන එනවා. මම මේ ස්වාමීන් වහන්සේ අනිච්ච දුක්ඛ නැත්තම් භාවනා කරනවා. මම පංචස්කන්ධ භාවනා කරනවා. මම ඇහැසහ රූපේ පිළිබඳ භාවනා කරන බරපතල වචන කියන මම කියන මම නම් දන්නේ මයි ළඟට ආවට ඒක නම් දන්නේ. මට ඕක ගැන කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මේ ඉඳගෙන ඉනකොට පස්සට දෙනවා කියන එක টොප් එකට තේරෙන්නේ. ඒක ඉතින් අහනවනේ පසපච්ච වේදනා. ඒක ලේසි කියලා දෙන්න. ඒක බෑ. මට මේ කෙලින්ම අනිච්ච දුක්ඛ නැත්තම් භාවනාව. මට කෙලින්ම පංචස්කන්ධ වාහන. මේගොල්ලෝ මේක එකව දාගත්තට පස්සේ කවදාකවත් Tamande ලැබිච්ච දේ විනිවිදලා බලන්න බෑ. මොකද ඒක තරම්ම ගෞරව කරලා ඒක අල්ලගන්න. ඒක නිමිත්තක් කරගන්න. ඉතින් නිමිත්ත ඇල්ලුවම නිමිත්තට අහුවෙනවා. ඒ තරම්ම තරලයි මේ වැඩේ. මේ නිමිත්ත ගන්නේ ඊට වෙඩි assume එකට යන්න මිස ඒක මේ සාක්කුවේ දන ගෙදර ගිහිල්ලා කාට කාටවත් කියන්න මෙන්න බලපං උදි අබ්බේජානේ ඕ බලපං උදි අබ්බේජානේ කියලා වෙන්නන්න නෙවෙයි. ඒක වැටහෙන දේ මොකද්ද කියලා කියන්න බැරි නම් ඒ වගේම අහන කෙනාට තේරෙන්නේ නැත්තම් අහන කෙනාට ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න බැරි නම් එහෙනම් දැනගන්න මේ ඔකුණු වෙච්ච පිළුණු වෙච්ච දෙයක් මේ තියාගෙන ඉන්නේ ඒ නිසා ලැබෙන ලැබෙන සමාධිය ඊට වඩා assume සමාධියකට යොමු කරමිට කියන්නේ ඉදන් නිසා ඉදන් පජාත මේක නිසා මේක අතහැරම ගොරෝසු දේ assume දෙයක් වෙනුවෙන් අතහැරම ඒ assume දේ අතිසූක්ෂම දෙයක් වෙනුවෙන් අතහැරපන් එහෙම කළා ගෙවන් ගෙවන් කරගෙන යනකොට අපි අන්තිම කොන නැති භාවයේ සඳහා අතාරින. ශූන්‍ය භාවයේ සඳහා අතාරින. තුච්ඡ භාවයේ සඳහා අතාරින. රිත් භාවයේ සඳහා අතාරින. ඒකට අතාරලා අතාරලා ගුරුසු දේශුම් දෙයක් මාර්ග ප්‍රතිස්ථාපණය කරනක ਸਰවචනanse සඳහන් කරන්නේ මේ පරණලි භාණ්ඩ පුරුද්දනකොට ඉලක් ගහලයකට ලී කුණ්‍යක් තමයි ගහන්නේ. අපි ලී යන කියලා වඩ කියන්නේ. එතකොට ඒක මලකට ගන්නෑ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ මහදපු ලී බහණ්ඩ එක. මේ ඉදගෙන යනකොට චරචර ගන්න ගත්තොත් වඩුව කරන්නේ අර දිරච්ච ලීයනේට අලුත් ලීයනයක් තියලා ගහනවා. ගහනකොට ඒ සියුම් අලුත් ලියනෙන් පරණ දිරච්ච ලියනේ විශ්විලා යන්න වගේ වගේ පරණ නිමිත් අයින් කරලා ඊට වඩා සියුම් අරමුණකින් සියුම් නිමිත්තකින් හර්ග ප්‍රතිස්ථාපනය කරනවා ඒක ඊට වැඩිය සියුම් එකකින් ප්‍රතිස්ථාපනය කරනවා. ආන්නේ විදිහට මේ කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා කියලා එnde end end end තමයි ළඟ තියෙන නිමිත්ත ඊට වැඩිය සියුම් නිමිත්තකින් අයින් කරනකොට මේ නිමිත්තේ වාසිය මොකද්ද? ඊට ඉස්සෙල්ලා ගොරෝසු දෙයක් අයින් කිරීමේ ප්‍රයෝජනේ පමණයි. ඉතිටි ගියාට පස්සේ ඊට වැඩිය සියුම් දෙයක් දැක්කට පස්සේ නොපැකිල ඒ ගොරෝසු දේ සියුම් නිමිත්ත මාර්ගයෙන් අයින් කිරීම කරනවා නම් ඒකට ප්‍රගතිය කියනවා. ඒකට ප්‍රතිපදාව කියනවා. ඒකට කියන කෙලස් කපනවා කියන්නේ. දැන් ඒක ඊට වැඩිය සියුම් එකක අයින් වෙන බව එතන තීම දැනගන්න ඕනේ. මේ විදිහට එක එක එක එක ගොරෝසු ගොරෝසු පොත් අයින් කරන්න අයින් කරන්න. ඇතුලේ තියෙන සියුම් පොත්තකට යන්න වගේ යෝගාවචරයට තේරෙනවා Taman ළඟ යම් ප්‍රමාණික අසහනයක් තියෙනවා. හැබැයි අසහනේ ඊයේ තිබුණ තරම් ගොරෝසු අසහනයක් නෙවෙයි. ආතතියක් යම් ප්‍රමාණයකට තියෙනවා ඊයේ තිබුණ තරම් ආතතියක් නෙවෙයි. මේ ක්‍රමයටම ගියොත් මේ ආතතිය තව තව ගෙවම් කරන්න පුළුවන් කියන එකමයි නිවනයි පෙර ලකුණ පෙරමග ලකුණ කියන්නේ. ඒක යෝගාවචරයට තේරෙන්නේ නැත්තම් නැත්තම් යෝගාවචරය එහෙම උරගා බලන දෙයක් එක්ක නම් භාවනා කරන්නේ එයා හිතනවා මෛත්‍රී බුදුහමර දැකලා එකම ධර්ම මණ්ඩපෙදි ධර්ම ශ්‍රවණය කිරීමේදී සාදු කියලා නිවන් දකින්න පුළුවන් කියලා ඉත සාදු කියනවා ඒක සැරේ සාදු කියන්න පුළුවන් ලොකුවට පිංතිද්ද වෙනවායි කියලා හිතනවා කට්ටියම කරේ සාදු කියන්න පුළුවන් නම් ආමුදුරුවොත් හොඳයි මේ අප්‍රත්‍යක්ෂත් එක්ක නෙවෙයි. ඉතින් ඒ භාවනා කරන කෙනා නැත්නම් විශේෂම විපස්සනා භාවනා කරන එකනා ඒ Tamanට සිද්ධ වෙන දේ කැඳේ ගලබේරුව වගේ කියන්න පුළුවන් ශක්තිය හරහා sannivedanaye හදා ගන්නකොට අනික් කෙනා හේතු ගන්නට පුරුදු වෙනකොට ඒකේ සීමාවක්ම නැහැ. කොච්චරද කියනවා මේ සියල්ලම සියලු නිමිති ගෙවම් කරලා අනිමිත්ත தත්ත්වයට යනකම් නිමිති සියල්ලම ගෙවම් කරන තැන යනකම් එකක් තව සියුම් දෙකකින් ප්‍රතිස්ථාපන ඒක තව සියුම් දෙකකින් ප්‍රතිසන් දැන් අපිට හිතා ගන්නවත් බෑ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඊගාව සිංහක මොකද්ද කියලා. එතෙන් ගියාට පස්සේ වෙනවා ඊටත් වැඩිය සියුම්කක් තියෙනවා. එතෙන් ගියාට පස්සේ ඒකත් නේ. ඉතින් ඒ වෙනකොට ඊයේ සියුම් කියපු එක දැන් අද අතහරින්න බැරිකම තමයි අපිට තියෙන දෝෂේ. ඒක කියනවා හොඳ නරක දෙකෙන් හොඳ තෝරන කට්ටිය තමයි මේ වගේ තැන් වලට එන්නේ. නරක කරන්න මේ වෙලාවට ටවුමට ගියා නම් කොළඹ නගරේ රැට සිරිපුර මෙනි ප්‍රීති සාගරේ තියෙන කට්ටියනේ මෙහි ඇවිල්ලා ඉන්නේ දැන් ඔය. ඒ ඉම්පව් දෙක දන්න නිසානේ. දැන් මේ පීන තෝරාගත්තනේ හරි වැරද්දකින් හරි. මේකේ වඩා හොඳ කියලා එකක් තියෙනවානේ. මේ හොඳට වැඩිය වඩා හොඳ එකක් තියෙනවා. වඩා හොඳට අපිට යන්න බැරි. අපි හොඳෙහි බැඳිලා තියෙන නිසා. නැත්තම් මම වඩා හොඳ වෙන්න මට බාධාව තියෙන්නේ මගේ හොඳ ටික කියලා කිව්වොත් ඔන්න තේරෙනවා. ඒත් ලුණු මිරිස් කාපු මොලයක් තියෙනවා. මට ආද ඉදිරියට යන්න බැරි මගේ හොඳ ටික තමයි. ඒ ටික මං අතාරින්න කැමති නැත්තම් අපිට කවදාකවත් ඊට වෙලී සියුම් දෙකට යන්න බෑ. නමුත් සරුවචනාංශයේ ඉන්නකොට ධර්මයේ තියෙනකොට සංඝයා ඉන්නකොට සීලයේ තියෙනකොට දැනගන්න ඕනේ මේ ප්‍රයත්නක ප්‍රතිඵලයක් තමයි හොඳ. ඔය ශාසනය කියන්නේ ඊට වඩා හොඳක් තියෙනවා. ඒ වඩා හොඳ එනකොට අරණ හනමිටි විසි කරන්න බැරි නම් ඒක නා සම්ප්‍රදායට වැටෙනවා. ඒක නා සදාචාරවාදයට වැටෙනවා. විශේෂයෙන්ම මූලධර්මවාදයකට වැටෙනවා. විශි විවිධ ගුරුකුල වාද වලට වැටෙනවා. විවිධ භාවනා ක්‍රම වලට වැටලා එතන මෙට්ටහි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙට්ටහි වෙන එක නරක මිනිසුන්ට වැඩිය හොඳයි. දැන් හොඳ තැනක නෙමෙට්ටයි වෙලා තියෙනවා සාසනයක් පණ තියෙනවා කියලා කියන්නේ ඊට වැඩිය වඩා හොඳ දෙයක් තියෙනවා. අපි එක එකනාගේ හොඳ සහ වඩා හොඳ එක එකනට වෙනස්. ඒ නිසා කට අත දාගෙන යන්න ගමනක් මේකේ නැහැ. නමුත් අපි අත්දකලා තියෙන දේවල් එක්ක බලනකොට අපිට ඉස්සරහට යන තියෙන බොහෝම සූක්ෂම දේවල් වල. ඒක අපේ අම්මගේ අප්පච්චි කෙනෙකුට උන්දලට තේරෙන්නේ නැහැ. අපිට මේ පාඩම් කරනකො පන්ති පාර ගුරුවරයාට තේරෙන්නේ නැහැ. නමුත් අපේ પરම්පරාව අවුරුදු 2600ක් පරණයි. ඒකේ පුළුවන් තරම් පේන ධර්ම සියුම් කරුණු හුත්තට ලිඛිතව තියෙනවා. ඒ නිසා අපි ඛණ්ඩව හම්බ කරන්නත් ඕන බඩ විතරක් ගන්නත් ඕන. ඒ ටික කරන්නේ. තමයි තේරෙනවා නම් මේ ධර්මයේ ගැඹුර, සත්පුරුෂ සම්දේවනේ ගැඹුර එන්නේ එන්නේ සියුම් වෙන ගතිය තේරෙනවා නම් ඒකට තමයි සලකන තාලෙන් මේ සියුම් භාවයේ සඳහා කාලයේ ධනේ ශ්‍රමී ගත කරන තාලෙන් සත්පුරුෂ සත්පුරුෂකම තේරෙනවා. ඒක නිසා මේ සමාධිය එක තැනක තියෙනවා අඛාපුරුෂ සේවිත සමාධිය කියලා කාපුරුෂ සේවිත සමාධිය. මේ සමාධියම ආඩම්බරයට අරගෙන මට අරක තියනවා මේක තියනවා කියලා දෙක අසත්පුරුෂ සමාධියක් වෙනවා. මේක මගේ කරගන්න මේක මම කරගන්න හදනවා. අඛාපුරුෂ සේවිත සමාධිය කියලා කියන්නේ මේක ධර්ම પરම්පරාවක්. ඒ ධර්ම પરම්පරාව ඊගාවකට යන්න මේක අත්හරින්න වෙන නිසා මේක අල්ලගෙන කතන්දර ගොතන්න ඕන කමක් නැහැ. නම්බුනාම ලබන්න ඕන කමක් නැහැ කියලා ඒ ලැබෙන ලැබෙන සමාධිය අතහැරීමේ ක්‍රමය තමයි දානයේ උත්කෘෂ්ඨම දාන. අපි දන් දෙනකොට අපි මනාප දේවල් අනුන්ට දෙන එකනේ දාන කියන්නේ. ඒව ආමිෂේනේ. දැන් මෙතන තියෙන්නේ අපි තාම වොමනාවෙන් ලබාගත්ත ඒ සමාධියත් ඊට වැඩි assume සමාධියක නාමයෙන් සියුම් සමාධියකේ පෙරමග ලකුණු දකින්නකොට මේක අතහරින්න කැමැතිකම තමයි ඔය පල්ලා චිත්‍රේ ඇඳලා තියෙන්නේ උඩට කොට වෙන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහලා ඉනිමක වැටෙන්ඩර්ලා තියෙනවා මේ යන්න ගිය තැන හොඳයි ආපහු බහින්න නොලැබේවා ඉතින් ඉනිමකට පයින් ගහන එක සෞත්තු වැඩේනේ නිස්සාරණවනේ තේමාව ඕක තමයි. යන ගම පල්ලයක් දවල්ට උදේට ගියාම පොඩ්ඩක් චිත්‍රය බලන්න. ওই චිත්‍රය කැඩෙන්න ගිය වෙලාවදී මට බැනලා ඉතුරු කරා. අපි වැඩිම උදව් කරන එකට පයින් ගන්න. මොකද නැත්තම් උන් ආපහු වදිනවා පල්ලයට. අදේට පැරචුට්ටි කුඩට යන්න හදනකොට අර බඳලා තියෙන බරු ඔක්කොම කපන්න. නැත්තම් උඩ යන්නේ නැහැ. එතකන් බඳලා තියන්නත් ඕන. ඒ වගේ ඉනිමඟ තමයි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉනිමඟ තියෙනකන් අපි ආපහු ගෙදරට යනවා. දැන් අමුඩෙටයි කෙවිච්ච උදැල්ල නිසායි හත් අවුරු හතරාවක් සිවුරු ඇරලා තිනවා සරුවචනන්සේ ඕචත්ත කාලේ. මේක රැයට නොකා ඉන්න හරි කරදරයි. භාවනා කරනකොට ඇඟ රිදෙනවා. ඊට වැඩි හොඳලු පරණ අමුඩේ අර හොයාගෙන පරණ උදළු කෙටි හොයන කොටන එක හොඳයි ඉලෙලට කියලා. ඉතින් ගිහලා කොටනවා. කොටනකොට ආයෙත් හාමුදුරගෙන දඟලන යකෝ මී හාමුදුරෝ ෂෝක් එකකට බින්ද වාද කරන බුරියානි වරදනවා මම දැන් කුපුරු කොටන කියලා ආයෙ ගිහිල්ලා පැවිදි වෙනවා ආයෙ පැවිදි වෙනකොට මේක එපා වෙනකොට අර ආමුඩේ අර තිවුරයි මේ මේ උදැල්ලයි මතක් කරනවා ඒක කුද්දාල જાතිය කියලා කියන කුද්දාලෙන් තමයි උදැල්ල කියනවා තියෙන අපි හදලා තියෙන්නේ ඒ ඉදිමග තිබ්බොත් නේ වල්ලයට බහින්නේ දැන් ඉන්ජන් කියලා නෙන්න ඇත්තේ දැන් හෙට මේ වෙලාවට ගිහිල්ලා අවුගේ දවස්වල හතර කන්න බැරි වෙච්ච එකයි පත්තර ටිකයි ටෙලිවිෂන් එකයි බලලා ඒ ඒ අඩුව සම්පූර්ණ කරන්නේ දැන් මේක කෙල කිලි කිලි ඉන්නේ. ඒකනේ ඉනිමග කියන්නේ. ඒකට පයින් ගන්න පුළුවන් කට්ටිය මේ දුබ්‍ර පාට වෙලා ඉන්නේ. පුළුවන්. මේක එච්චරම මේ බැරිම දෙයක් නෙමෙයි. ওই නාකේ අම්මන්ඩිලා තින්නේ ওই දුඹුර වැඩ. ඔය එකට ඔය උඩ පනින්න කස්තිරක් ගහන්න ඕන ගමන් නැහැ. ඉතින් ඒක තමයි සත්පුරුසා සත්පුරුසික මම කියන්නේ ඔක්කොම පැවිදෙන්න එපා මොකද අපිට කුටි ඉවරයි මේ දවස්වල. ඒක නිසා ඒ ගැටි වැඩිපුර අනම්මනම් කියන්න යන්නත් එපා. නමුත් මම බලාගෙන ඉන්න අපේ හොඳක් තියෙනවා නම් ඒ හොඳ තමයි අපිට කොක්ක. අපිට ඇනේ කියලා උකට කියන්නේ. උදැල්ල කියලා කියන්නේ. ඒ නිසා ඒක තව වඩා හොඳ දෙයක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් ඒ හැම කෙනෙක්ම කරන ඒ ඒ වීර ක්‍රියාව හරහා සාසනේ බබලනවා. ඒ නිසා තම තමන්ගේ සාසනය බලන. අතුලත සාසනෙත් බලන. පිට සාසනෙත් බලනවා. ඒ නිසා මේ තියෙන හොඳ ටික ආඩම්බර කරන උස උස පෙන්න පෙන්න ඉන්දියන් දෙපා මේ සාසනේ වඩා හොඳ දෙයක් තියෙනවා. ඒකට විමුක්ත ආයතනය කියලා කියන්නේ විමුක්ත ආයතන ශීර්ෂයේ තව තවත් දියුණු පවුණු කර ගැනීමට මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ සාරිපුත්‍ර සාංශික මේ පස්වෙනි කාරණා මෙතන સમાપ્ત කරනවා. සියලු දෙනාට මේ බලාපොරොත්තු වෙනා වූ සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා